ඉතින් ඒකදී සරුවචනාංශ විසින් ඉදිරිපත් කරන ලද හතරවෙනි කාරණාව නැත්නම් විනිවිද දැකිය යුතු විචිතුරු වශයෙන් බැලිය යුතු බැසගෙන බැලිය යුතු කාරණාවල හතර හතරවෙනි කාරණාව වශයෙන් පෙළලා තියෙන මේ ආශ්‍රව ධර්ම. පාලිය සඳහන් වෙන්නේ ආසව කියලා සංස්කෘතියේ මිශ්‍ර සිංහලයේ අපි ආශ්‍රව කියලා සඳහන් කරනවා. ඉතින් මේ ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම වගේ දේවල් බොහෝ විට බැලූ බැලමට පේන්නේ නැති සංගවිගත් ධර්ම විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි වෙන විදියකට කියනවා නම් සංසාරේ බැඳෙන්න සංසාරයට බැඳෙන නැත්නම් දුක්ඛ සංසාර දුක ඇති කරන ආසන්න ප්‍රධාන කාරණා වශයෙන් ප්‍රසිද්ධ කාරණා වශයෙන් අපි තණ්හා තෘෂ්ණාව රාගය පින්නුවාට දුරස්ත කාරණාවක් ඈත තියෙන කාරණාවක් තියෙනවා අවිද්‍යාව කියලා. ඒක මේ තණ්හාවගේ විචිත්‍රත්වය නිසා මුහා වෙලා තියෙන්නේ. යම් තැනකදී ඒ තණ්හාව පිළිබඳව නිවැරදික්මක් ඇති කළොත් ඒක විනිවිද දැක්කොත් තණ්හාව තනියම නෙවෙයි මේ වැඩේ කරන්නේ පිටිපස්සෙන් එනතන් දුරස්තව අවිද්‍යාව ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න වෙනවා තේරුම් ගත්තේ නැත්නම් මේ ගැටේ මෙලෝ වශයෙන් ලියන්න බැරි වෙනවා වෙන විදියකට කියනවා නම් සංසාරයට සම්බන්ධ වෙන ප්‍රධාන අංශ දෙක වෙන කාමසුකල්ලිකාණ යෝගය සහ අත්තකිලමතාණ යෝගය කියන මේ දෙකේදී කාමයාගේ බලපෑම නැත්නම් ප්‍රකට බලපෑම පමණම නම් ප්‍රධාන සංසාරට බැඳෙන කාරණාව අත්තකිලමතාණ යෝගයෙන් අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා කාමයා කෙරේ බැඳීම නැති. නමුත් ඒ අත්කිලමතාන යෝගයට බැඳිච්ච පමණින් එහෙම සංසාර දුකින් ගැලවෙන්න බෑ. කෙසේ නමුත් මේ අත්කිලමතාන යෝගය කාමයාගෙන් ගැලවීමට ඇති ප්‍රධාන වූත් නම්බුකාර වූත් වැදගත් වූත් එකක් බව සිද්ධාර්ථ ගෞතම තාපසතුමත් පිළි අරගත්ත බව පේන්න තියෙනවා. ඒ නිසා ගීගේ අතහැරලා ගිහිල්ලා ඒ හවර හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. නමුත් ඒ දුෂ්කර ක්‍රියා වලින් එක ජීවිතයක පැති දෙක දැක ගන්න සාමාන්‍ය බුද්ධියක් ලැබෙන්න ඇති. ඒ රජමාලිගාවේ ඉන්නකොට තිබිච්ච කුමාර සැපත් ඒ වගේම ඒ අබිනිෂ්ක්‍මණයකින් පස්සේ විඳින්න සිදුවෙච්ච ඊ타ත්ම දුෂ්කර වතේ ආදීනවත් දකිනකොට හොඳ සාමාන්‍ය බුද්ධියක් ඇති කරන්න ඇති කෙසේ නමුත් සර්වඥතාඥානය ලබා ගන්නතර පස්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කළා. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා පළවෙනිම සූත්‍රය ඉස්සල්ලාම ශ්‍රී මුක දේශනාවේ සඳහන් කරන මේ දෙකම අතරින්න ඕන කියලා. ඒ නිසා තනිම හේතුව කාමයේ වශයෙන් පේන්න තියෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ශාස්ත්‍රයට යනකොට. නමුත් ප්‍රඥා ශික්ෂාවට යනකොට නැත්තම් කිං කුසල ගවේෂී කියලා එළියට බහින්නේ මේ කාමයේ පමණක් නෙවෙයි ඊට යට ගැඹුරක් තියෙන බව. නොපෙනෙන රහසක් මේකේ තියෙන බව ඉඟි කරමින් තමයි සර්වචනාංශයේ ඒ සර්වඥතා ඥානය ලබා ගන්න. ඉස්සර වෙලා ඒකින් කුසල ගවේෂීව එළියට බැස්සේ. ඉතින් ඒ නිසා අපි මෙතෙක් කල් කතා කරපු කාරණා තුන නම් වශයෙන් කියනවා නම් කාමය දැනගන්න ඕනේ වේදනාව දැනගන්න ඕනේ ඊගාවට ඊ අපි කතා කරපු එක ඒ විදිහට ඒ කාරණා සංඥාව ඒ තුනම ගන්නකොට කාමය ගැන කතා කරනකොට කෙලින්ම ප්‍රකටව ඉස්සරහට පේන තියෙන ඒක තමයි ලයිස්ට් පළවෙනිම තියෙන්නේ වේදනාව යනකොටත් ඒ ආමිෂ නිර්ආමිෂ වශයෙන් ශප දුක් කඩනකොට කාමයේ කාම වේ කාම සුඛයට සෑහෙන තනක් වේදිකා වේදනා කියන මාතෘකාවේ තියෙනවා. නමුත් සංඥාවට යනකොට අදිට වැඩි ගැඹුරකට මාතෘකාව බහිනවා. ඒ සංඥාවට පය තියලා දැන් ආශ්‍රවවලට එනකොට කාමයාගෙන් අනිත් පැත්තකට ගිය අවිද්‍යාව පැත්ත දක්වන ප්‍රධාන පටන් ගන්න වෙනවා. මෙන්න විදිහට කියනවා නම් මේ දාර්ශනික පැත්තට, ගම්භීර පැත්තට තව තවත් බර කරන නිසා කාමයේ ගැන මේ ආශ්‍රව ගැන කතා කරනකොට ආශ්‍රව දත යුතුයි කියන තැන ਸਰවචනාංශය මතක් කරනවා ආශ්‍රවයන්ගේ තියෙනවා කාමයට බරපැත්තක් ඒකට කාමාශ්‍රව කියලා කියනවා ඊගාවට භවාශ්‍රව අවිජ්ජාශ්‍රව වශයෙන් ඒ කාමාශ්‍රවයට යටින් වැඩ කරන තව මායාකාරී තත්ත්ව දෙකක්. එහෙම නැත්නම් හිතට නිතරම මෝදු වෙන හිතට නිතරම ගලමින් පවතින සාවේ වෙමින් පවතින ධර්ම දෙකක් තියෙනවා. ඒක නිසා අපි මිනිස්සුගේ ජීවිතේ නැත්නම් මිනිස්සුගේ ජීවන රටාව නැත්නම් මිනිස්සුගේ රුචි අරුචිකං තන්නි ක්‍රම කාමයෙන් විස්තර කරන්න ගියොත් ඒ භව රාග නැත්නම් භව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව දෙකේ නොදැනුවත්කම නිසා අපිට පූර්ණ චිත්‍රයක් මවා ගන්න බැරි ඒක බොහෝ විට ඔය බටේර මානසික විද්‍යාවේදී ඕනකට වැඩිය කාමය ගැන විස්තර කිරීමෙන් මානවය මනින්ද මානවගේ මානසිකත්වය විග්‍රහ කරන්න යාම නිසා වෙන විදිහට කියනනම් භවාශ්‍රව අවිජ්ජාශ්‍රව ආවද අමතක කරලා විස්තර කරන්න යාම නිසා ඒකේ සෑහෙන අඩුපාඩුකම් තියෙනවා තව ගොඩක් ඒ ආශා කරමින් ඉගෙන ගන්න තියෙනවා. මුත් මේ ආශ්‍රව ධර්ම තමයි යෝධ දෙක මැද යෝගාවචරිකට හෝ එහෙම නැත්නම් බටහිර දාර්ශනිකයේ ඉඳලා ආශාකරට එනකොට හෝ එහෙම නැත්නම් යෝග ජීවිතයේ සම්දිස්ථානයේ වශයෙන් ගැඹුරට යනකොට හෝ වැදගත් වෙනවා මේ ආශ්‍රව පිළිබඳව දැන ගැනීම එනිසායි සරුවචනාංශයේ මේ නිබ්බේධික පරියාය සූත්‍රයේදී හතරවෙනි කාරණා වශයෙන් ආශ්‍රව ධර්මයේ පෙන්ලා තියෙන්නේ ඒකත් කාම ආශ්‍රව භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව සමහර විටක පොත්වල ditthාශ්‍රව වශයෙන් සඳහන් කරලා තියෙනවා නමුත් ඒක <clears throat> අවිජ්ජාශ්‍රවයාගේම ශාකාවක්. තුනකට දක්වන්න පෙන්වන්නේ කාම ආශ්‍රව භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා. මේ අවිජ්ජාශ්‍රවයන් සඳහා මුල් වෙන්නේ එහෙම නැත්නම් ඒකට ආසන්න කාරණා වෙන්නේ ආශ්‍රව ධර්මයන්ට ආසන්න කාරණා වෙන්නේ අවිද්‍යාවමයි. ඒ නිසා මේ අවිද්‍යාව සහ ආශ්‍රව ධර්ම අතර පටිච්ච සමුප්පන්න ගතියක් තියෙන්නේ ඉදප්පච්චේතාවයක් ආශ්‍රව නිසා ආශව හට ගන්නවා ආශව නිසා අවිජ්ජා හට ගන්නවා කියලා. මේක වැදගත් වෙනවා මූල ධර්ම මේ වශයෙන් ද්වාදසාකාර නැත්නම් දොළොස්සාකාර පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා මූල හේතුව පෙන්වන්නේ අවිද්‍යාව කියලා. ඉතින් අර දේවවාදයේ දේව නිර්මාණවාදීන් මූල හේතුව මෞංකාර දිව්‍යන් වහන්සේ කිව්වහම අහන මෞංකාර දෙවියන් වහන්සේ මේවේ කවුද කියලා. ආ එතකොට තිකොන්න තද හිරවිල්ලක් කියලා වෙනවා. කිකිලිද ඉස්සලාවේ විතරද ඉස්සලාවේ කියන ප්‍රශ්නේ එනවා. ඉතින් ඒ වගේ දේව නිර්මාණවාදයේ මූල හේතුව හොයන කෙනෙක් අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා ප්‍රශ්නය අහනවා. ඒ සාධාරණයි. එම අහනකොට කියන්න තියෙන්නේ අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි. දැන් මේ සූත්‍රේ කියනවා ආශ්‍රවයන්ට හේතුව ආශ්‍රවයන්ගේ නිදාන සම්භවයේ අවිද්‍යාවයි කියලා. ඉතින් ඒක නිසා මේ මෑත කාලේ ලංකාවේ ඒ සම්ප්‍රදාන කූල භාවනා ක්‍රම වලින් කාමරාග ප්‍රහාණය කිරීම බොහොම ලාමක වැඩක් එහෙම නැත්නම් බොහොම ග්‍රාම්‍ය වගේ වැඩක්. එයි අපිට බැරිද කෙලින්ම අවිද්‍යාව දුරු කරන්න. ඒ නිසා අපි භාවනා කිරීමක් අවශ්‍ය කරන්නේ. ඒ ගිගිය අතහැරීමක් අවශ්‍ය කරන්නේ. අවිද්‍යාව කියන එක හරියට තේරුම් අරගෙන අවිද්‍යාව දුරු කිරීමේ මේ Brahmachari සම්පූර්ණ කරන්න පුළුවන් කියලා මත ප්‍රකාශ කරනවා. මත ප්‍රකාශ කරලා ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණය පමණක් සෑහෙනවා. ධර්ම ශ්‍රවණය කරපුවාම <clears throat> ඊට ටික සම්පූර්ණ වෙනවා කියන යම් යම් ගුරුකුලයන් එදක් තිබුණා අදක් තියෙනවා. ඉතින් ඇත්තෝ මේ අවිද්‍යා දුරු කිරීම සඳහා ධර්ම දේශනා කරන ව්‍යවහාපුවාම භාවනා නොකර එහෙම නැත්නම් වෙන විදිහට කරනවා මනස්කාරය නොපවත්වා සතිය නොපවත්වා සමාධිය නොවඩා මේක කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් අවිද්‍යාව මූල හේතුවද අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා අහතොත් ආශව ධර්ම කියපුවාම එහෙනම් ඒ අවිද්‍යාව කඩලා නැතර කරන්න හදන්නේ ඒ ආශව ධර්ම කියලා කඩන්න නැතර කරන්න බැද්ද කියලා වාද මතුවෙනවා. ඒ නිසා මෙතනදී හොඳට මතක තියාගන්න මේ ආශව ධර්ම වශයෙන් අවිද්‍යාව වශයෙන් මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ආශ්‍රව අවිද්‍යාව ඇති කරනවා අවිද්‍යාව ආශ්‍රව ඇති කරනවා. ඒ නිසා ආස්තව ධර්මයන්ගේ හේතු ධර්මය ඇහුවොත් නිදාණය ඇහුවොත් සම්බය ඇහුවොත් කියන්න වෙන්නේ අවිද්‍යාව කියලා තමයි. ඊට පස්සේ මේ <clears throat> ආස්තව ධර්මයන්ගේ තියෙන බහුරූකෝලං නිසා එහෙම නැත්නම් ඒකේ තියෙන විවිධාංගීකරණය නිසා ඒක සමහරට අවබෝධ කරගන්නට ලේසියකුත් ඇති වෙනවා සමහර වෙලාවට සංකීර්ණතාවක් ඇති කරනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ඒකේ වේමත්තතාවේ ඒකේ බහුරූභාවය. ඒකේ විවිධාංගීකරණය දත යුතුයි කියලා. ඒක පෙන්වීමේදී මේ නිබ්බේධික පర్యాయ සූත්‍රයේදී පෙන්වන්නේ මේ ආස්තව ධර්ම නිසා කෙනෙක් භවයෙන් භවයකට යෑමේදී සමහර වෙලාවට නිරය නිරිසත්තු බවටපත් වෙනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකයට යනවා. එහෙම නැත්නම් තිරිසන් යෝනියට යනවා. මනුස්ස ලෝකයට යනවා. එහෙම නැත්නම් දේව ලෝකවල උප්පත්තිය ලබනවා. අන්නේ විදිහට මේ ජීවිතේ ඉඳලා ඒ ජීවිතයට පුනරුත්පත්තියක් සිදු වෙන වෙලාවේදී ඒ ඒ තැන්වල උපත් ඇති කිරීමට හේතුකාරක වෙන්නේ මේ ආශ්‍රව ධර්ම. එහෙම නැත්නම් මේ ගෙනියන ආරේ. මේ ගෙනියන රුචි අරුචිකාන් ටික මේ ගෙනියන ඇබ්බැහිය ඊගා භවයේ තීන්දුව කරනවා. ඒක නිසා එක එක්කනාට ඊගාව භවයේදී කොහොමද වෙන්නේ කියන එක මොකද්ද වෙන්නේ කියන එක තම තමන් දැනට දැන හෝ නොදැන ගබඩා කර නිදන්ගත කර පවත්වන ආශ්‍රව සමුදාය හැටිය තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක හරි විචිත්‍රයි. මොකද හේතුව මේ ඉන්න අවස්ථාවේදී තියෙන ආශ්‍රව ධර්ම තමයි මත්තර බලපාන. නමුත් දැන් මේ ඉන්න අවස්ථාවේ මොනවදයි තියෙන ආශ්‍රව කියලා අර කාම රාගේ වගේ බලන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක යටිපහුවෙලයි තියෙන්නේ. යට වෙලයි තියෙන්නේ. ඉතින් ඒක නිසා විවිධ අපි හිතන්නේ නැති විදිහට ඒ භව සංසාරේ විවිධ පැති වලට හසුරවනවා. ඒක නිසා ඒක දැනගන්නේ කොහොමද? ඉස්සරහට ගමන් මාපෙත වැටිලා තියෙන්නේ මේ අපි කරන එකතු කරන තියෙන ආශ්‍රව ධර්ම මත. අනිත් පැත්ත තමයි මේ ආශ්‍රව ධර්ම දුරු කිරීම ආශ්‍රවක්ෂය කිරීම කියලා කියන්නේ. ඒක තමයි මුළු ප්‍රතිපදාව. ඒකට මේ ආශ්‍රවක්ෂය කිරීමෙන් කරන්නේ මේකට අප්පා ඉපදෙන්න අවස්ථා නැති කරනවා ප්‍රේත ලෝකෙ උපදින අවස්ථා නැති කරනවා තිරිසන් යෝනි උපදින අවස්ථා නැති කරනවා පමණක් නෙවෙයි දිව්‍ය ලෝකෙ උපදින අවස්ථාවක් නැති කරනවා ඒ නිසා අර භාවනාවකින් තොරව මනුෂ්‍ය ලෝකයේ සුඛපභෝගී හේතු භාව්‍ය සම්පන්න මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම හොඳ දෙයක් යයි දිව්‍ය ප්‍රඥාත්ම භාව ලැබීම හොඳ දෙයක් කියලා ඒ කරන පුණ්‍ය භාගිය සංඛාර ධර්ම පවා ආශ්‍රව ධර්ම නිසායි කරන්නේ ඒ ආශ්‍රව ධර්ම නිසා ඇති කරන අපායේ ගියා හෝ දිව්‍ය ලෝකේ ගියා හෝ තම භවයේමයි සෞභාග්‍ය සම්පන්න මනුසාත්ම භාවයක් ලැබුවත් දුර්භාග්‍ය සම්පන්න මනුසාත්ම භාවයක් ලැබුවත් තාම භවයේමයි කාම ලෝකෙ පැත්තෙන් බලනකොට සෞභාග්‍යකම හොඳයි දුර්භාග්‍යකමට වැඩි. කාම මිමෙමයිනකොට නම් තී සම්භාවයට වැඩිය හොඳයි දිව්‍ය ආත්ම භාවය. නමුත් අවිද්‍යාව විද්‍යාව කියන පැත්තෙන් ආශ්‍රව ආශ්‍රවක්ෂය කිරීම පැත්තෙන් බැලුවොත් කොයි සංසාර වටේ කොයි තැනක හිටියත් කිසිම වෙනසක් නැහැ ඒකේ සංසාරගත රෝගවලට යට වෙන්න වෙනවා. ජාතියට, ජරාට, ව්‍යාධියට, මරණයට යට වෙන්න වෙනවා. ඒ ආශ්‍රවක්ෂය කිරීමේදී දිවි ලෝක පිළිබඳවත් අපායක් හා සමානව සලකන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තීර සම්භවයේද දිවි ලෝකෙද ඒ කිසිම වග විභාගයක් නැහැ. ඔක්කොම තියෙන භවය නිසා ආශ්‍රව ධර්මයේ වේමත්තතාවයේ තේරුම් ගන්නත් සෑහෙන විදිහේ මේ ධර්ම ගැඹීරත්වයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි මේ ධර්මය බුද්ධ ධර්මයේ පැත්තෙන් බැලුවොත් මේ විදිහට ආශ්‍රව ධර්ම සහ විවිධ සංසාර ගති ඇති කරාට ආගම අපිට කියන්නේ ජීවි ලෝක යන කටයුතු කරන්න කියලා. එතන බ්‍රහ්ම ලෝක යන කටයුතු කරන්න. එහෙම නැත්නම් ලබනාත්මේ සෞභාග්‍ය සම්පන්න වෙන්න කටයුතු කරන්න කියලා. නමුත් ආශ්‍රව ගැන කතා කරන හිතනවා ඒ කොයි එක ගත්තත් එකයි. භවයේ කිව්වොත් ඒකේ කුණුම තමයි. අසුචිම තමයි. ගන්න දෙයක් නැහැ. ඒසායේ ආශ්‍රව ධර්ම දිහා බලනකොට කාම රාග පැත්තෙන් බලනවා වගේ නෙවෙයි අවිද්‍යාව පැත්තෙන් බලනකොට හුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ මේ වගේ ධර්ම සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් ඒවට හිත යොදන්න. මොකද අර ආශ්‍රවයන්ගේම ඇති මායාකාරී ස්වරූපේ නිසා අපි දිවි ලෝක தত্ত্ব, බ්‍රහ්ම ලෝක தত্ত্ব, සෞභාග්‍ය தত্ত্ব ගැන ප්‍රාර්ථනා කරලා ඒක හොඳයි කියලා හිතනවා දුර්භාග්‍ය තත්ත්වයට වැඩි. නමුත් ආශ්‍රවගේ වේමතතාවය බලනකොට මේ ඔක්කොම එකම ආශ්‍රව නිසාම ඇති වෙන දේවල් මේ භවයේ තැන් තැන් වල සැරිසරවන එක. ඒක නිසා ආශ්‍රව ක්ෂය කරපුවාම ආශ්‍රවන්ගේ ගෙවි යාම ගියාම අර භවයේ අරතන හම්බෙනවා මේතන හම්බෙන්නේ නැහැ කියන එකක් නෙවෙයි සම්පූර්ණ එකම ගෙවන් කිරීමක් නැත්නම් ක්ෂය කිරීමක් තමයි එතන සඳහන් කරන්නේ. ඒ නිසා ආශ්‍රය මේ ආශ්‍රවයන්ගේ විපාක පෙන්නකොට ආශ්‍රවයන් දැන නොදැන අතගෑවොත් මොකද වෙන්නේ? මේ යම් යම් අවිද්‍යාවන්කින් අපි පුඤ්ඤ භාගීය නැත්තම් සංස්කාර ඇති කරගන්නවා පින් අතේ හෝ පව් අතේ ඒ ඒ විදිහට ආත්ම භව ඇති කරලා දෙන එක තමයි විපාකයක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක ඇත්තටම හරි අමාරුයි. අර ඉස්සල්ලා හේමන්තතාවය ගැන කතා කරන කිව්වාගේ ආගම පැත්තෙන් පෙන්වන්න හදන චිත්‍රයත් මේ ධර්මයේ පැත්තෙන් පෙන්වලා දෙන චිත්‍ර අධ්‍යා බලනකොට හරියට මේ කාමරාග පැත්තෙන් සංසාරට මූල හේතු හොයනවා නැත්නම් කාමරාග සහ අවිජ්ජා කියන දෙකෙන්ම මූල හේතු හොයනවා වගේ මේ ආගම එහෙම නැත්නම් මේ සංවිධානය වෙච්ච ආගම් බුද්ධඝමත් එකතුව අර සෞභාග්‍යයක් හොයන්නත් දුර්භාග්‍යයක් ප්‍රතික්ෂේප කිරීමකුත් ඉඟියක් තියෙනවා තිසංඝාත්ම භාව ප්‍රතික්ෂේප කළ දිව්‍ය ආත්ම භාවය පසන ස්වરૂපයක් තියෙනවා. නමුත් මේ විග්‍රහයට අනුව බලනකොට මේ විනිවිද දක්වන්නට අනුව බලනකොට ඒ දෙකේ එච්චර ලොකු වෙනසක් නැහැ. දෙකම භවයමයි. ඒක නිසා පොදුවේ කතා කරන්නේ ආශ්‍රයගේ Nirodhe. සියලු ආශ්‍රයන්ගේ ක්ෂය වීම නැත්නම් ආශ්‍රවක්ෂය කර ඥානය කියලා කියනවා. ඒක නිසා මේ අපායේ උපදින්න හේතු වෙන ආශ්‍රව ධර්ම අයින් කරනවා. තිරසං යෝනි උපදින්ට ආශ්‍රව ධර්ම අයින් කරනවා නමුත් දිවි ලෝක උපදින්ට ආශ්‍රව ධර්ම වඩනවා බ්‍රහ්ම ලෝකයේ උපදින්ට ඕන ආශ්‍රව ධර්ම වඩනවා කියන එක මෙතනදී එහෙම විග්‍රහයක් කරන්නේ නැහැ පොදුවේ ෂේරම දුරු කිරීමක් ගැන කතා කරන්නේ ඒ දුරු කිරීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගයම ඒ සඳහා පැහැදිලි දැක්මක් එහෙම නැත්නම් සම්මා දිට්ඨිය තමයි ඉල්ලන්නේ ඉතින් ඒකම සබ්බාසව සූත්‍රේ පටන් ගන්නකොට සරුවත්යන්සේ සඳහන් කරන්නේ ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ නො අපස්සතෝ මහනි මගේ සර්වඥතාඥාණයට වැටෙන විදියට මේ කාම රාගය කාමය නැත්නම් තෘෂ්ණාව ප්‍රකටව කුජතමමින් සංසාරට බඳින බව ඇබෑ වුණාට ඊට යටින් හීන නූලෙන් වැඩ කරන ආශ්‍රව අත ගානකම් මේ ප්‍රශ්න විසඳෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ හරි අමාරුයි. ඇත්තටම කාමයෙන් වෙන් වෙලා එහෙම නැත්නම් අභිනිෂ්ක්‍මණය කරලා නිස්සරණ ආත්‍යාශයක් ලබාගෙන කටයුතු කරනවා කියන කමාරුයි. නමුත් මේ අමාරුවෙන් කෙරුවට එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඊට යට තියෙන මේ ආශ්‍රව ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ਸਰවචනාංශය බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශන කරනවා ජාමානෙනි මම ආශ්‍රවයන් දන්නා වූ කෙනාට දක්නා වූ කෙනාට ආශ්‍රවයන්ගේ දුරු කීම කියනවා. නොදන්නා වූ කෙනාට නොදක්නා වුණා කෙනාට නෙවෙයි. මේක නැවතත් තහවුරු කරනවා ආශෝ ධර්ම ගැන කතා කරනකොට ඉස්සල්ලාම තියෙන්නේ දස්සනා පහතාව. දැකීමෙන්ම දුරු කළ යුතු ආශෝ ධර්ම. ඒක සාමාන්‍යයෙන් මේ සෝවන් මාර්ග ඥානයේදී කැපිලා යන සංයෝජන ධර්ම තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වශයෙන් සූත්‍රයේ විස්තර විභාගයේදී දක් ගන්න පුළුවන් වෙන විශේෂයෙන්ම මේ සබ්බාසව සූත්‍රයේදී. ඒක නිසා මේ ආස්ත්‍රව ධර්මයේ දන්නේ නැත ඒ නිසා මට පව් සිද්ධ වෙන්නේ නැත කියලා කතාවක් නැහැ. ඒක සාමාන්‍ය ලන්දේසි රෝම නීතියේ තියෙනවා. නීතිය දැනගත්තත් නැත්නම් උල්ලංඝනය කෙරුවොත් අඩුවක්. නීතිය දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තටම තව දඬුවමකට හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද දන්නේ නැති පුරවැසියෙක් වශයෙන් නීතිය දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා නීතිය දන්නේ නැහැ කියලා කතාවක් නැහැ. ඒක නිසා අපිට කියන්න බෑ අනේ මම අසරණයි. අනේ මම හරි අහිංසකයි. මම මේ කාමයෙන් නම් කොහොම හරි ගැලවුණා. ඇයි මට ඒතියෙද්දි මේ භවගාමී චක්‍රේ කරකෙන්නේ? මම දන්නේ නැහනේ. මම මම වග කිව්වේ නැහනේ. ආශ්‍රව ධර්ම වලට කියලා දෙයක් නැහැ. කලාතුරකින් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. පහළ වෙලා කතා කරලා කියනවා සංසාරට දාන හේතු නම් තෘෂ්ණාව තමයි නමුත් ඒක තනියම නෙවෙයි වැඩ කරන්නේ. ඒක පිටිපස්සේ තියෙන මේ අවිද්‍යාවත් වැඩ කරනවා. ඒක නොදැන හිටියොත් සුෂ්ණාව විතරක් පරිපාලනය කරගත්තට වැඩේ වෙන්නේ. ඒ නිසා මේක කීප පැත්තකම පේනවා. අපි මේ නොපෙනෙන ගැඹුරකට බැලූ බැල්මට පේන්නේ නැති ගැඹුරකට මුණත වටිනාකම පේන්නේ නැති ගැඹුරකටයි මේ යන්න හදාන්නේ. ඉතින් මේක සමහර විටක මෙන්න මේ වගේ හිතේ තියාගන්න ක්‍රම වලට කිය හැකි මේ තමයි ආගම සහ ධර්මයේ දෙක අතර ගැඹුර. ආගම කවදාකවත් මේව ගැන කතා කරන්න යන්නෙත් නැහැ. ඒ කතා කරන්න ගියොත් ඒ බහුජනයට ප්‍රියමනාප කරන්න බෑ. ඒ නිසා ආගම ආගමෙන් තමයි පටන් අරගන්නේ. පටන් අරගෙන යනකොට යනකොට ඒක දිනු වෙලා ඉදිරියට එනකොට ඒ ආගමේ ඇතුළත තියෙන සද්ධර්මයේ නෛර්යානික සද්ධර්මයේ වෙන් කරගෙන ඒකට සීල සමාධි ප්‍රඥා වශයෙන් බහ ගන්නකොට ඉතින් අපිට සිද්ධ වෙනවා මේ නිබ්බේධික පරියාය වගේ සූත්‍ර අහලා බලලා ඒකේ ගැඹුරට යන්න. ඒ නිසා ආශ්‍රව ගැන ඉගෙන ගන්න සිද්ධ වෙනවා අපිට. අන්නේ සිද්ධ වෙනකොට අපිට ඒ සබ්බාසව පරියාය සූත්‍රය වගේ දකිනකොට ආශ්‍රවයන් දකින්න එක පවා විශාල ඉදිරිපියවරක්. හැබැයි අභාග්‍යයකට තියෙන්නේ ආශ්‍රව දකින්නකොට බය වෙනවා, සහලවනවා, හීන්දාඩි දානවා, එපා වෙනවා, නීරස වෙනවා, පසු බානවා, දවල් හීන, රෑ බය වෙන හීන පේනවා. ඒක නිසා එසේ මෙසේ පෞරුෂත්වයක්. නැත්නම් එසේ මෙසේ සීලයක්. එසේ මෙසේ සද්ධාාවක්. එසේ මෙසේ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට මිස මේ ආශ්‍රව ධර්මයට මුහුණ දෙන්න බෑ. ඒ නිසා අපි වටවලල්ලේ කරකේ. අපි ආශෝ ධර්ම එනකොට හෙට එන්නම් පොඩ්ඩක් ඉන්නේ කියලා කියන. නැත්නම් පස්සේ එන්නේ කියලා කියන. අපි පස්සෙන් පස්සට යනවා. ඉතින් ඒක නිසා කාමයාගේ පිළිබඳව කටයුතු කරලා නැත්නම් අපි කියනවා නම් නීවර ධර්ම පිළිබඳ කටයුතු කරලා නීවරණයන් අයින් කරුවට පස්සේ නැත්නම් නීවරණයන් තුනී කරගත්තට පස්සේ නීවරණයන් ආම්බාම් කරගත්තට පස්සේ පේන මේ ආශ්‍රව ධර්මයන් વિશેයි කල යුතු ආකාරය පැවතිය යුතු ආකාරය කියලා දෙන්න තමයි ඔය සබ්බාසෝ පරියාය සූත්‍රයේ සරුවචන්සේ සඳහන් කරන්නේ ඒකෙම කොනක් මේ නිබ්බේද පරියාය සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ඒ ආශ්‍රවයන් දක්නා දන්නා කෙනාට දුරු කිරීම සිද්ධ වෙනවා නොදක්නා නොදන්නා කෙනාට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ අපේ ගේ කුණු මුල්ලේ බරණ කුස්සිය වල එකතු වෙන ඒ අපද්‍රව්‍ය තියෙනවා. ගේ අතු ගන්නකොට අහක යන දේවල් තියෙනවා. එහෙම නැත්නම් ඔය මොනාරි කුණක් එකතු වෙච්චාම ඉතුරු වෙන අකාබනික අපද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ ස්වરૂපයක් තියෙන ඒවා තෙතමනේ අන්ධකාරයේ තිබ්බොත් පුස්කාල ගඳ ගන්න. ඒ වගේ මේකේ විස වායු ඇති කරන විස බීජ උපස්තරයක් වාටපත් වෙනවා. නමුත් ඒ ඒ කුණු මේ කුණු වෙඩි ඉස්සලා හෝ කුණු වෙනඳ පස්සේ හෝ සූර්යාලෝකයට විවෘත කරපු ගමන් මේ සූර්යාලෝකයේ පුදුමාකාර ශක්තියක් තියෙනවා සියලුම රෝගකාරක විෂ බීජ නැසලා මෘතෝපජීවී ශුද්ධ ජීවින් පමණක් ඉතු කරන වෙන විදිහ කියන එක කොම්පෝස්ටයක් කරන ඒක සම්මාබාර පොහොරක් වඩපත් කරන ඒ හේතුව ඒ සූර්යාට විවුර්ත කිරීම හංගලා තියාන තියාන ගඳ ගන්න හංගලා තියාන තියාන විෂ විස බීජ උපස්තරයක් පාඩපත් වෙන විස වායු ඇති කරනවා ශරීරයට අහිත කරවෙනවා. එතකොට මෘතෝපජීවී බැක්ටීරියා පරදිනවා රෝගකාරක බැක්ටීරියා වැවෙනවා. එළියට දාපු ගමන් ඒ සූර්යාලෝකයේ තියෙන විස බීජ නාශක ස්වරූපේ තමයි ඒ මෘතෝපජීවී බැක්ටීරියාට වාසිකර තත්ත්වයක් ඇති කරලා දීලා අර රෝගකාරක බැක්ටීරියාට අවාසිකර තත්ත්වයක් ඇති කරපුවාම අන්තිමට ඒක කොම්පෝස්ට් එකක් වෙනවා. ඒ නිසා දුක කියන එක දුක සත්‍යයක් බවට පත් වෙන්නේ. නැත්නම් මේ සදාකාලිකව අපි මේ දුරුවන් කරන්න හදන දුක ආර්ය සත්‍යයක් වශයෙන් ඇති හැටිය දකින්ද මේ ධර්මතියා දකින බව, දන්නා බව වැදගත් සාධකයක් කරගන්න. ඒකට අපිට කියන්න පුළුවන් මේක තව ටිකක් මේ භාවනා වඩන යෝගාවචරින්ගේ චිත්තප්‍රසාදයේ පිංස කියනවනම් මේ ආශ්‍රව ධර්ම ටික සත්‍ය ආලෝකයට ලක් කළොත් ආශ්‍රව ධර්මයන් තුලින් හොඳ සමබර කාබනික පොරක් හැදෙනවා. ඒක සත්‍ය ආලෝකයෙන් අයින් කෙරුවොත් පැත්තකට දැම්මොත් අනිවාර්යයෙන්ම ඒකේ පුද්ගලයක් කෙලසෙන, ගඳ ගස්සන, සමාජයට පිළිකුල් කරවන පරිසරය නාස්ති කරන චිත්ත පීඩා ඇති කරන කෙලෙස් ආශයකට හේතු නමුත් මේ මේ අවිජ්ජා සූත්‍රය සබ්බාසව සූත්‍රය වගේ තැන්වල පෙන්වන්නේ සත්‍යම නෙවෙයි යෝනිසමනසිකාරය කියන ඒක අහ ඒක සර්වචනසේ සබ්බාසෝ සූත්‍රයන කිංච බික්ක වේජානතෝ කිංච කිං පස්සතෝ ආසවාණං khයං වදාමි අයෝනිසෝමනසිකාරෝ යෝනිසෝමනසිකාරෝ මහණි කුමක් දැකලා කුමක් දැනගෙනද නැත්නම් මොනව දැනගත්තොත් මොනව දැක්කොත්ද මේ ආස වැඳුර වෙන්නේ මේ යෝනිසෝමනසිකාර කියන්නේ මේකයි අයෝනිසෝමනසිකාර කියන්නේ මේකයි කියලා දන්නා කෙනාට කොච්චර විස බීජ සහිත දෙයක් වුණත් කොච්චර විස ජාත දෙයක් වුණත් ඒක හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. දන්නේ නැති කෙනාට එන්නේ එන්නේ එන්නේ කුණු වෙමින් විෂ ඇති කරනවා. නමුත් අවි ඒ යෝනිසමනසිකාරයේ ආසන්න කාරණා වෙනවා සතියට. ඒ නිසා කල්යතෝ කෙනෙක් ඒ සතිය වඩලා සතිය දියුණු කරගෙන ඒ තුලින්ම ඒ සතිපට්ඨානයේ තුලින්ම කාමරාග ආදී නීවර ධර්ම දුරු කරලා මෙතනින් වැඩේ ඉවර නෑ. තව ඉදිරියට මම බලන්න ඕනේ කියලා. යට තියෙන එහෙම නැත්නම් තිරේ පිටිපස්සේ තියෙන ආශ්‍රව ධර්ම අවිජ්ජා ධර්ම තියා බලනාසුලුව ගත කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාගේ යෝනිසේ සතිය පුදුම තීව්‍ර භාවයකටපත් වෙනවා පුදුමාකාර උපේක්ෂා ලකුණු පෙන්වන්න පටන් අර ගන්නවා. එතකොට යෝනිසමනස්කාර ආයසමනස්කාර කියන එකේ වෙනස හොඳට පැහැදිලි වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනස ඒ යෝනිසමනස්කාර ආයසමනස්කාර තේරුම් ගන්න හැටි, ඒ වගේම මේ සතියේ තියෙන සතිය ඉන්ද්‍රිය ධර්මයකින් බල ධර්මයක් බොංචංග ධර්මයක් වාටපත් වෙන හැටි ඒ ටිකේ තියෙන බුදුජාන් වහන්සේගේ තියෙන මේ ධර්ම ගැඹිරත්වය හරීම අමාරුයි තාර්කික ක්‍රමයට අල්ලගන්න. හරීම අමාරුයි අපි මේ ඉගෙන ගත්ත රීකිය අධ්‍යාපන ක්‍රමයට අල්ලගන්න. නමුත් හොඳට භාවනා කරලා බුදුචානන්සේගේ දේශනාව හැම වෙලාවෙම පටිච්ච සමුප්පන්නයි. ඒ අතර ගමන් කරනවා මේ අතරත් ගමන් කරනවා කියන මේ වටවලල්ලේ යෑම තේරුම් අරගන්නේ නැතුව ආශ්‍රව ධර්ම තේරුම් ගන්න අමාරුයි. ආශව ධර්ම තේරුම් ගන්න අමාරුයි. එහෙම නැත්නම් මේ සතියේ ගැඹුර තේරුම් ගන්න අමාරුයි. එක එක මම නැවතත් මතක් කරනවා මේ තමයි ආගමේ සහ ධර්මයේ වෙනස. ආගමේ හැසිරෙන්නට මේක අදාළ වෙන්නෙත් නෑ. ඒගොල්ලෝ කියනවා මේක ගැඹුරු දෙයක් අපිටව කරන්න බෑ. අපි නරක වැඩ කරන්නේ නැතුව ආගමේ කටයුතු කරන එක හොඳයි කියලා. ඒක හොඳයි. ඒක කවුරක්වත් නෑ කියන්න බෑ. නමුත් ඒකට උපහාස කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට පෙන්ලා දෙන්න පුළුවන්. අමාරුවෙන් තමයි කෙනෙක් හොඳ නරක දෙකෙන් නරක පැත්තට දාලා හොඳ අල්ලගන්නේ. අපි මනසට ස්තුතිවන්ත වෙන්න ඕනේ. යා සදාචාර සම්පන්න පුද්ගලයේ ශිෂ්ට මිනිසෙක් ආගමනුකූල මිනිසෙක් කියලා. නමුත් බුදුජානනාංශේ ලෝකේ පහළ වෙන්නේ ඔය අයන්න අයන්න උගන්නන්න නෙවෙයි. බුදුජානනාංශේ ලෝකේ පහළ වෙන්නේ හොඳින් ඉන්න එකට වඩා හොඳක් පෙන්වන්න. අපේ තියෙන කාලකන්නිකම තමයි වඩා හොඳ තියෙද්දි හොඳ බදාගන්න. ඒ තමයි යෝනිසමස්කාරයන් සමස්කාතර වෙනස. කොච්චර වඩා හොඳ පේන්න තිබුණත් අපි අර අමාරුවෙන් දිනාගත්ත. ඒ කියන්නේ අපි කියන නරක පැත්තකට දාලා අමාරුවෙන් දිනාගත්ත හොඳ බදා ගන්න හදනවා. අච්චර වටිනා මේ වඩා හොඳක් පාවා මේකට සරුවචනංශ කියන්නේ අරතිය කියන අකුසලයේ ඒක නිසා දසමාර සේනා පෙන්වනකොට කාමාතේ පඨමා සේනා ဒုတိ ය අරති උච්චති කියන. පළවෙනි එක තමයි කාමයේ පරද්දන්න ඕන ගතිය. ඒක මේ සූත්‍රෙත් මුලික වගේ කාමයේ පිළිබඳ විනිවිද දකින්න ඕන. අපි ඒක සීලේ මාර්ගයේ සමාධියේ මාර්ගයෙන් අයින් කරන්න ඕන. අයින් කරාට ඊට යට තියෙනවා. ඒ කියන්නේ අයින් කරනවා කියන එක හොඳයි. අවු වඩා හොඳ කියලා එකක් තියෙනවා. අන්නේ වඩා හොඳ නුහුරුයි. වඩා හොඳ මේ නිතර දැකලා හුරු එකක් නෙමෙයි. එච්චි අපි ඉතින් ගිහලා එබිල බලලා ආපහු පිටිපස්සට එනවා. දාන්න කද්දී කණවැන්දුම හොඳයි නොදන්න දීකට වැඩිය කියලා. මොකද ආශෝ ධර්ම දැක ගන්න ඕනේ, දැනගන්න ඕනේ, දැකීමෙන් දැනීමෙන් පවා ආශෝ ධර්ම දුරු වෙනවා කියලා බුදුහාමුදුරු උනන්දු කරනවා. මේ හොඳ නරක දෙකෙන් හොඳටපත් වෙච්ච එකනට දැන් වඩා හොඳ එකක් තියෙනවා අඩු ගන්න එක දිහා බලාපන් අඩු ගන්න එක දිහා ගරු කරපන් අඩු ගන්න එකට එළඹ වාසය කරපන් අඩු ගන්න එක සමාදන් වෙයන් කියලා. කලේශි නෑ මොකද හේතුව ඒක යන්නේ අපේ රුචි අරුචිකම් කපාගෙන. ඒක යන්නේ අපේ පෞරුෂත්වයේ බිඳගෙන. ඒක යන්නේ ගඟ දිගේ ඉහළට. එතෙදි තමයි හරියට මේ යෝනිසෝමනස්කාර අයෝනිසෝමනස්කාර කියන දෙක හොඳට තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට ප්‍රතිඵල නැහැ කියලා නම් කවදාකවත් කියන්න බෑ. භාවනා කරුව ප්‍රතිඵල තියෙනවා. කවදාකවත් ප්‍රතිඵලයේ ගරු කරන්නේ අපි ගරු කරන්නේ අපි දන්න කාමයට ගැළපෙන කොටස පමණයි. අපි දන්න හොඳ නරකට ගැළපෙන කොටස පමණයි. අපි දන්න ධර්මයට ගැළපෙන කොටස විතරයි. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අපි හැමදාම හොඳේ හිර වෙනවා. නමුත් ਸਰවචනanse පෙන්නන මේ වඩා හොඳ තේරුම් ගැනීම නැත්නම් භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ කියන අර්ථය යටපත් කරලා මතු කර ගන්න ඕනේ මේ රතිය භාවනා රතිය අතින් අපි මොන්ටිසෝරි පන්තිට වැඩ. ඉතින් ඒ නිසා මෙතනදී ඒ අපි දන්න තර්ක අපි දන්න මේ මති අපි දන්න දෘෂ්ටි එකක්වත් අලංගු මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ සාමාන්‍ය ආගමික නායකට වැඩිය මේ ධර්ම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැත්නම් ධර්මේශ්වර යනන් වහන්සේ නමක් විදිහට වහන්සේ පුදුමාකාර තාලෙට අර හොඳ මට්ටමටපත් වෙච්ච එකකට වඩා හොඳ කියලා දෙන අදහසින් මේ ආශ්‍රව ධර්ම පිළිබඳව අවදි භාවය එළඹ සිටි භාවය දන්නා බව දක්නා බව මූල ධර්මානුකූල නැත්නම් සූත්‍රමේ වශයෙන්වත් අහලා තියෙනවා. ඉතින් ඒක නිසා ආශ්‍රව ධර්මයන් දන්නා කෙනා බේරෙනවා, දක්නා කෙනා බේරෙනවා, දන්නේ දක්නේ නැති එකනා මුන්න පිනක් කරත් කැරකෙන්නේ අර සංසාර වට්ටමයි. වට්ට විවට්ට ගාමි වෙන්නේ. ඒ නිසා විවට්ට ගාමි වීම සඳහා අපට ඒ සංස්කාර ධර්මයන් කඩලා දාන්න තියෙනවා. සකස් කිරීම අයින් කරන්න වෙනවා. අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. ගහකාරං දික්තෝසේ පුනගේහන්න කාසී. සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං. විසංඛාරගතං චිත්ත. මගේ හිත විසංඛාර කරා. සංස්කාර ධර්මයන්ගේ දුරුවන් කළා. ඒක නිසා මෙතන <clears throat> ආශ්‍රවක්ෂය කියලා කියනවා. සමහරලාට ඒ විසංඛාර කියලා කියනවා. මේ හිතක තියෙන නිවන් தത്വෙට. ඒ විසංඛාර தത്വෙදී සංඛාර தත්වේ ඉඳලා අසංස්කාර தත්වෙට එහෙම නැත්නම් හිතලා කරන වැඩේ වෙනුවට කෙරෙන වැඩේ තව ටිකක් විස්තර කරලා කියනවනම් බලන දෙයට වැඩිය බලනවා සහ පේනවා දෙක තේරුම් අරගෙන කරන එක. ආහන දෙයද ඇහෙන දෙයද කියලා පොඩ්ඩක් කල්පනා කරන එක. එතන දැනගත්ත දේද නැත්නම් දැනිච්ච දේද හිතපු දේද හිතිච්ච දේද මේ දෙක අතර වෙනස තමයි මේ හොඳයි වඩා හොඳයි දෙක අතර වෙනස. ඉතින් ඒකෙදී අපි බලනවා වෙනුවට බැලීම කියලා කියන්නේ චේතනාපූර්වක වැඩක්. පෙනෙනවා කියලා කියන්නේ අචේතනික අසංස්කාරික වෙන වැඩක්. ඒ බලන දේ තුල කෙලස් තියෙන බවක් පේන දේවල් කවදාකවත් කෙලස් නැති බව. මොකද ඍජු වීජ ගණිතමය සමීකරණයක් තියෙන්නේ චේතනාම්බික වේ කම්මං වදා. චේතනාවක් තියෙනවනම් කර්ම තමයි. ඒක ඉතින් හොඳ හෝ වේවා නරක හෝ වේවා. ඉතින් ආගම කියනවා ඒ කරන චේතනාවල හොඳ නරක දෙකක් තියෙනවා කියලා මේ සංඛාර පුඤ්ඤ භාගිය අපුඤ්ඤ භාගිය කියලා. නමුත් මේකෙදි පේනත් කොයි දෙයකවත් ඒක ආශ්‍රව මල්ලට වැටේ. ගන්නවට පස්සේ භව සංසාරේ තමයි දිගට යන්නේ. ඒ නිසා මුන්නම චේතනාවක්වත් නැති නැත්නම් චේතනා විසංඛාර කරන සංස්කරණ නොකරන සංඛාරගත තත්වයකටපත් වෙනවා කියලා කියන්නේ පැහැදිලිව මේකක් කියන්න පුළුවන් අපි මෙතෙක් දන්නේ නැති තත්ත්වයක්. භාවනා කරනකොට අපිට වෙන්නේ දන්නේ නැති තත්ත්වයක් වෙනකොට බය වෙනවා. දන්නේ නැති තත්ත්වයක් වෙනකොට පඬිසකමට අපි සැක කරනවා. එහෙම නැත්නම් අපි ඒක දන්න දැනට අපහුව වෙනවා. ඉක්මනට මෙනවා. ඒක මේ ඇඟෙන්මයි කරන්නේ. හිතලා කරන්න දෙයක් නැහැ. අන්න මේ වගේ වෙලාවදී යෝනිසුමනසිකාරය අයෝනිසුමනසිකාරය තමයි මේ අපසට අදලා ගන්න ගතිය. ඒක යාන්ත්‍රිකව සිද්ධ වෙනවා. නමුත් යෝනිසුමනසිකාරයක් ඇති කර ගන්නවා කියලා කියන තන්නේ කර රැඩිකල් වැඩක්. තනික විප්ලවීය වැඩක්. එතනදි තමයි සරුවචනාංශය අනිකුත් ආගමික නායකයන් අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ හිතා ගන්න බැරි විචක්ෂණකමක් තියෙනවා. හිතා ගන්න බැරි රැඩිකල් වාදී ගතියක් තියෙනවා. හිතා ගන්න බැරි විප්ලවීය පෙරන් ඔයසු නොවිරු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒක දකින්න වාරය පාස, අහන වාරය පාස, ගන්ධ රස පාස, විඳින වාරය පාස, එහෙම නැත්නම් හිතන වාරය පාස අපි එක්කෝ යෝනිසමංස්කාරේ කොයනිසමංස්කාරේ ඔය දෙක අතරමැද තැනක් නැහැ. නිසා සංසාරේ හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තිය. එකම වෙලාවක්වත් අපිට කියන්න බෑ මේකට ගණන් නොගෙන හිටියට කමන්නේ කියලා. ඒ ගණන් නොගෙන ඉන්නවා කියන්නේම අපාය තමයි. එහෙනම් සංසාර තමයි. ඒක ඒ බව හරි දැනගෙන අවදි භාවයක් තියෙනවා නම් එළඹ සිටි සියක් තියෙනවා නම් අප්‍රමාදිකමක් තියෙනවා නම් පේන තියෙන සමාට අපාගාමී අකුසල කරේමක මුණ මුණත වෙන්න ඇති. නමුත් ඒ පේන එක වටිනවා. ඒ දන්නා එක වටින. ඉතින් ඒ නිසා සතිය පිහිටවන්න පටන් ගන්න යෝගාවචරයා මේ සතියෙන් කරන්නේ අන්ධකාර කාමරයක බඩු පුරලා තියෙන ගබඩාවක ලයිට් එක දාගන්න නැතුව බඩුවස් කරන්න හදනවා වගේ එක තමයි අසතියෙන් වැඩ කරනවා කියන්නේ. කවුරු වෙයිල කියනවා ওই බඩු ටික අස් කරන්න ඕනේ. අට ලේසි වැඩක් තියෙනවා. උතන ලයිට් එකක් තියෙනවා. මෙන්න ස්විච් එක මම දාලා දෙන්න. දැන් අස් කරන්න කිව්වොත් ඒ මනුස්සයාගේ වැඩේ කොච්චර වෙනසක් ඇති වෙනවා. නමුත් ඒ මනසට වෙනදා නොදක්ක තරම් දූවිලි ප්‍රමාණයකුත් පෙනේ. මකුළුදල් විශාල ප්‍රදේකුත් පෙනේ. Tamange අතේ ඇඟේ කොච්චර දෝ ඒ මඩ ගෑවිලා තියෙන බවත් පෙනේ. අන්ධකාරය කරද්දි කොයි බඩුව කොතන තිබුණාද කොතෙන්ද තියන්නේ කියන එක දන්නේ නැහැ මොනවද ඔක් කරනවා අස් කරනවා නමුත් කියන දේ අවුල් වෙන්න ඉඩ තියෙනවා. ලයිට් එක දැම්මට පස්සේ ඊට වැඩිය වෙනස්. අන්නේ ඔය තමයි සතිය පිහිටවපු ගමන. අපිට ඊටසත් අපි මතක් කරගත්තා වගේ තමන්ගේ තියෙන අත්වැරදි අනුන්ගේ තියෙන අත්වැරදි පසු පසු අතපසු වීම මේවා සේරම වෙනදාට වැඩිය පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ එන අරක පැත්ත එහෙම නැත්නම් මේකේ අසතිය එහෙම නැත්නම් ප්‍රමාදේ කොච්චර පේනවත් සතියෙන් ඉඳීමේ ආනිසංශයක් මොකක්වත් පේන්නේ නැහැ. ඒක හරි වෙහෙස කර වැඩක්. මනේ කරන්න ඕනේ, එලවන්න ඕනේ, වෙනදට වැඩිය මේකට වෙලා දෙන්න ඕන. ගොඩාක් වැඩ තියෙනවා. නමුත් ආනිසංශ පේන්නේ. පේන හරියක් පේන්නේ මේක 60 ගුණක් වටුණා වගේ. ඒ කරන්න තියෙන වෙහෙස තමයි. නමුත් මේ පේන්නේ මේ අකුසල්, මේ පේන්නේ ප්‍රමාදයයි, මේ පේන්නේ අසතියයි, මේ පේන්නේ ආශ්‍රව ධර්ම වල වැඩයි. ඒ නිසා මේක හොඳට නිරීක්ෂණය කිරීමෙන් තමයි මේ තියෙන රෝගේ ලෙඩේ අල්ලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අලුතෙන් හටගත්ත රෝගයකට පෙයිච්ච පීඩිත වෙච්ච ලෙඩෙක් ඉස්පිරිතාලට ආපුවාම ඒ දොස්තර මහත්තයා ළඟට යන්න නැතුව හිටියොත් එහෙම මෙයාට හැදෙන්නේ මටත් හැදෙයි කියලා. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ ලෙඩ හදනිප කරන්න හම්බෙන්නේ නැහැ. ජාතික වශයෙන් රෙඩේ අඳ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ දොස්තර මහත්තයා දැනගන්න ඕනේ තමන් ආරසා වෙලා ඒ රෝගියාගේ රෝග ලක්ෂණ සෑම දෙම ලියලා තියාගන්න. ලියලා තියාගන්නකොට ඒ දොස්තර මහත්තයාගේ මූලික දැනුමෙන් දන්නවා එක විස බීජයකින් අපේ හිතේ අපේ අපේ ගතේ තියෙන මේ ප්‍රතිශක්තිය අඩු වුණාට පස්සේ විශාල විස බීජ ඒ ආබාධිත වූ ශරීරයට රෝග විහෙම ඇතුළත් වෙනවා. විස බීජ ගත වෙනවා. ඊට පස්සේ රෝග ලක්ෂණ හරි සංකීර්ණතාවකට යනවා. ඊට පස්සේ රෝගියා මේ පෙළෙන්නේ ප්‍රධානම රෝග බීජ නිසාද නැත්නම් අතුරු රෝගයක් නිසාද කියන එක ලෙඩට තේරෙන්නේ නැම දොස්තර මාත්‍ය දනවා පහු වෙන්න වෙන්න ප්‍රතිශක්තිය අඩු වෙනකොටම දුර්වල වෙනවා කියලා. ඒ නිසා ඒ දොස්තර මහත්තයාට සිද්ධ වෙනවා මේ ලෙඩ්ඩු එන ලෙඩ්ඩුන්ගෙන් ප්‍රධාන විෂ බීජයේ පමණක් තියෙන මූලික රෝග ලක්ෂණ තියෙන රෝගියේ මුල් අවස්ථාවේ රෝගීන් දැකීම මේ රෝග විෂ බීජයේ ජීවන චක්‍රය අල්ලා ගැනීම ඉතා වැදගත් කරනවා. ඒක මේ ඒ ඒ රෝගියාගේ විතරක් නෙවෙයි අලුතෙන් ඇති වෙන ජාතික රෝග කොයි එකෙදිත් ඇති. ඉතින් එතකොට මේ යෝගා ඒ දොස්තර වහතුරු කරන්නේ ජාතියේ රේඩියෝ එකට ටෙලිවිෂන් එකට කියලා මෙහෙම රෝගයක් පැතිරෙනවා. මෙන්න මේ මේ රෝග ලක්ෂණ දැන්ට අඳුරගෙන තියෙනවා. හැබැයි රෝග ලක්ෂණ මෝරණකම් ගෙදර ඉන්න එපා. මේ ලක්ෂණ මතුවෙනකොටම වෛද්‍යවරයෙක් හම්බෙලා වාර්තා කරන්න. එතකොට ඔන්න එන්න පටන් අර ගන්නවා මූලික රෝග ලක්ෂණ සහිත සංකීර්ණතා මතුවෙන්නේ ඉස්සලා රෝගී. ඒක එනකොට ඒ දොස්තරවරු ඉනේන රෝගියාගේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරන ගතිය ප්‍රතිකාර කරන ගතියත් එක්කම මූලික රෝග ලක්ෂණ ඇති රෝගියා පිළිබඳව හොයලා සටහන් තබා ගැනීමක් විස්තර කරලා කරලා කරලා තමයි කවදා හරි හරියට මේ මූලික රෝග බීජය වෙන් කරගන්නේ. මේක ඉතාමත්ම වැදගත් වැඩක්. අදාළ නියම බෙහෙත හොයන්න. මේ වැඩේ වෛද්‍ය විද්‍යාව නැත්තම් අපි කියනවා වෛද්‍ය මෙඩිකල් රිසර්ච් වල එහෙම නැත්නම් වෛද්‍ය පර්යේෂණ වල ඉතාමත් වැදගත් බොහෝමත්ම ප්‍රවේශමෙන් කරන්න. ඒ වෙනකොට ලෙඩු කෑ ගහනවා, අරක ඉල්ලනවා, මේක ඉන්නවා, අඬනවා, හරියට දඟලනවා. ඒවට ප්‍රතිකර්ම කරන ගමන් වෛද්‍යවරු වගේ මේ වෛද්‍ය පරීක්ෂකයන් රසායනකාරවල ඉන්න රසායනඥයන් පුළුවන් තරම් බලන මූලික රෝග ලක්ෂණය කොටු කරගන්න. කොටු කරගත්තාට පස්සේ පුළුවන් ඒකට ඒක හදාarලා ඒකට අදාළ ප්‍රතිනාශක හොයාගන්න. ඒකේ තමයි අපි සාමාන්‍ය මානසික රෝගයක් ගත්තොත් අපි පිස්සෙක් කියන ඉස්සර වෙලා එහෙම නැත්නම් මොනවාරි තද බල රෝග තත්ත්වෙට ඉස්සර වෙලා ඒකේ ක්‍රමයක වැඩිමක් තියෙනවා. අපේ නිස්සන් වනේ හිටපු ධම්මනිකන් තාමතු කියන එක තමයි පිස්සු සනීප කරන්න ක්‍රමයක් තියෙනවා පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තිබිය යුතුයි. අපි අල්ලනකොට පිස්සා හොඳටම පිස්සු තද වෙලා තිබුණා නම් ඒ කියන්නේ අපි පමාවතියි. අපිට සිද්ධ වෙනවා එහෙනම් මේක මේ හැදීගෙන එන වෙලාවෙට වැඩි ලේසි. ඒක මේ මේ මානසික රෝග වලට විතරක් නෙවෙයි ඕනෙම කායික රෝග වලටත් ඇති. මම මේ මානසික රෝග ගත්තේ අපි මේ ද්වේෂය කියලා කියන්නේ මානසික රෝගයක් කියලා ගමු. රාගය කියලා කියන්නේ මානසික රෝගයක් කියලා ගමු. එහෙම නැත්නම් මෝහය කියලා කියන මානසික රෝගයක් කියලා. අපිට දැනෙනකොට රාගේ සෑහෙන්න ඔලු උස්සලා ඉවරයි. මොකද අපේ හිත හරි ගොරෝසුයි. අපේ හිත එහෙම සංවේදී නෑ. මතුවෙන රාගයේ ස්වභාවය දකින්න. මතුවෙන ද්වේෂයේ ස්වභාවය දකින්න. මතුවෙන මෝහයේ ස්වභාවය දකින්න. ඉතින් අපි දකින්නේ සෑහෙන්න මෝරච්ච ඇටි වෙලා වැවිලා වැඩිලා මෝරච්ච රාගයක් මෝරච්ච ද්වේෂයක් මෝරච්ච මෝහයක් ඉතින් දැක්ක ගමන්ම අපි රාගය නිසා රාග නිස්සිත වුණොත් මේ ඇති වෙච්ච ද්වේෂයට ද්වේෂ කළොත් එන තමයි මෝහය නොසලකා හැරියොත් ඒවට අපි කියනවා ආසව ධර්ම කියලා. ඒ රාග තත්වයට රාග කරන එක කාමාශ්‍රව කියලා කියනවා. අවබෝධ කිරීමක් නෙවෙයි වෙන එතකොට ඒකට මත් වීමක්. ඒ වගේම ඒ දේවල් ඊයටත් වෙන්න ඕනේ හෙටටත් වෙන්න ඕනේ මේ මේ සැපක් නම් මගේ දරුවන්ට වෙන්න ඕනේ නෑදෑයින්ට වෙන්න ඕනේ කියලා ඒ අනිකුත් දේවල් වලට කාලේ සාදේශයේ දේශේතිගේ මේක පතරොන් කියනවා භවරාග කියලා. ප්‍රවසාගෙන තියෙන මේවා දකින්ට මේවා ගැඹුරුයි මේවා අපිට පිං නෑ මේවා අපිට මේ බුද්ධෝත්පාද කාලෙ නෙමෙයි අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ අපිට පාරමිතා පිටලා නෑ රටක් තියෙනවනේ ලයිස්තු ඒක නිසා මේක කරන්න බෑ කියලා කට්ටියක් ඒක පැත්තකට දාන ඒවට කියන අවිජ්ජාන සාසව කිය. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා රාගයක් එනකොට මං කියන්නේ රාගයට සිප වෙනදගෙන ආලිංගන කරන්න කියලා. නමුත් රාගය ආවට පස්සේ ඒ රාගය හැදෑරීමක් කරන්න වෙනවා විනිවිද දකින්න වෙනවා. ද්වේෂයත් ඉස්සරහට පැමිණිච්ච ද්වේෂයෙන්ද තියෙන එකක්වත් ආපු එකක්වත් නෙවෙයි පැමිණිච්ච ද්වේෂයේ ක්ෂණ සම්පත්තියක් තියෙනවා. ඒ වගේම Taman ඉදිරියටපත් වෙච්ච මෝහේ ක්ෂණ සම්පත්තියක් තියෙනවා මොකද ඇති වෙච්ච දේ. අන්න ඒක ආපුවාම ඒ නිවන ධර්ම පිළිබඳ හොඳ වගකීමක් ඇති නැත්නම් සමාධියක් තියෙන කෙනෙකුට නම් වෙනදා රාගය ආපුවාම ලැජ්ජ වෙලා මුකුලිත වෙලා චි මගේ හිත කෙලසුණා කියන වෙනුවට ඒ රාගයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා රාගයාගේ ස්වභාවය ඇති හැටි දැකීමට ගන්න ප්‍රයත්නයට අපි කියනවා යෝනිසමංසිකාරය කියලා. මේ යෝනිසමංසිකාරය කියන එකත් අර මුලට අදිනවා කියන කතාවම තමයි තියෙන්නේ. සාමාන්‍ය අටුවාව යෝනි කියන වචනේ යෝතා තෝරන්නේ ප්‍රඥාව කියලා නමුත් අපි දන්නවා යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගයට කියන. ඒක තමයි පටන් ගන්න තැන. ඉතින් ඒක නිසා ඕනම කෙකක යෝනිය කියලා කියන්නේ ඒක හට ගන්න තැන දකින්න. ඒ නිසා රාගයක් එනකොට අපි ළඟට එන්නේ පමා වෙලා. ඒක ඝන බහල වෙලා. ගුරුසු වෙලා අපිව මත් කරන මට්ටමට ආවට මේකේ එන්නේ හරියට පුංචි නුගෑටයක් වැවිලා විශාල ගහක් වෙන්න වගේ. ඊටාම තුනි නොගිනිය හැකි රාගයක් තමයි මේ මට්ටමට දිනු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ වෙලා වෙනකොට අපි දුර්වලයි. අපි ඒ රාගෙට නතු වෙලා රාගෙන් තෙත් වෙලා අපි අමාරුවට වැටිලා. නමුත් මේ හොඳ පෞරුෂත්වයක් ඇති, සද්ධාාවක් ඇති, සීලයක් ඇති කෙනා මේ ආශ්‍රව ධර්ම දැක්කොත් පමණයි බේරෙන්න පුළුවන් වෙන්නේ දැනුව දැන් දැනගත්තොත් පමණයි බේරන්න පුළුවන් වෙන්නේ කියලා දවසක් කණ්ඩ වෙනවා. දවසක් මුණ දෙන්න වෙනවා මේ රාගේ ආපුවාම මේ තියෙන්නේ මැදයි මේ රාගේ මැද තියෙන්නේ මට බැරිද මේ රාගේ නැවත නැවත එනවනම් මේ රාගේ එනකොට මෙච්චරම ඝන බහල වෙන්න ඉස්සලා දැක ගන්න මෙන්න මේ තරම් වචන සංඛ්‍යාවකින් කියන්නේ මේ රාගයට කොහොමද කියන්නේ වෛර කරනවා කියන එක නෙවෙයි රාගේ නොපතා ඉන්න එපා නොපතවුව කවදාකවත් අපිට මේ රාගයේ පරිශන කරන්න වෙන්නේ ඇත්තටම කියනවා නම් සීලයක් නැතුව සමාධියක් නැති කෙනාට නම් රාගය ආපුවට පස්සේ විනාශ ව්‍යසන කරනවා. නමුත් යම් ප්‍රමාණයට සීලයක් යම් ප්‍රමාණ සමාධියක් ඇති කෙනාට මේ ආශ්‍රව ධර්ම පිළිබඳව හදාරන වෙලාවේදී රාගයක් පැමිණුණා නම් ඒ රාගය තමන් ඉහවහා ගියා නම් රාගය තමන් දාසභාවයට ගත්තා නම් හිතා ගන්න තියෙන්නේ මම ඒ තරමටම පමයි. ඒ නිසායි මේ රාගේ මාව යටපත් කළේ. හා කමක් නැහැ. මේ රාගයට වෛර කරනවා වෙනුවට, දුවේ අයින් කරනවා වෙනුවට, කෙලෙසක් වශයෙන් දුරින් දුරවන් කරනවා හදන වෙනුවට මට මේ රාගයේ ස්වභාවය දැක ගන්න බැරිද කියලා. එහෙම නැත්නම් මේ රාගය මෙච්චර ඝන බහල වෙන්න ඉස්සලා දැක ගන්න බැරිද කියලා. බලන්න යන බැල්මට අපි කියනවා යෝනිසෝමනස්කාරය කියලා. ඒක බොහොම රැඩිකල් වාදී වැඩක්. කොලිම කියනවා ගින්දරත් එක සෙල්ලම් කරනවා වගේ වැඩක්. ගාක් වෙලාවට මම නැවතත් කියනවා අර සීල සමාධි නැති කෙනා නම් මේ අපි විද්‍යුතය අල්ලන්න යනකොට රබර් ග්ලව් එකක් දාන්න නැතුව ඇල්ලුවොත් වදිනවා. විශේෂම දේශීය 110 නම් ওই ටිකක් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වෙලාව අපි අර සීලේ සහ සමාධිය කියන විදිහට අත්‍යස්ම දාගෙන ඉන්නවනම් අපිට විදුලිය හසුරවන්න පුළුවන්. අන්න වගේ දවසක් එනවා භාවනා කරන යනකොට සාමාන්‍ය ප්‍රමාණයක් රාගයක් ආවට ඒකට ලැජ්ජ වෙන්න එපා. ඒක කෙලේශයක් මේක දුක් නොදකින් කියන වෙනුවට මේ රාගය ආවට පස්සේ මූල කර්මස්ථානේ මට පේන්නේ කොහොමද? රාගේ නැති වෙලාවේ මූල කර්මස්ථානේ මට පේන්නේ කොහොමද? සමහරට තද්ද නුරුස්නා ගතියක් එනවා මේ පිටින් කා හේතුවක් නිසා. ද්වේෂය. ඒලක පාරටම මූල කර්මස්ථානේ කඩලා දාන විනාශ කරලා දාන. ඉතින් එතකොට පැහැදිලිවම අපේ හිත <clears throat> අර ද්වේෂය ඇති වෙන්න ඇති වෙච්ච හේතුව දිගේ බාහිරට දුවන. නමුත් අපිට දවසක් තීතු නතරලා පොඩ්ඩක් කියන්න වෙනවා පොඩ්ඩක් කොහොම හිටපන්. දැන් ওই තරම්ම මූල කර්මත්තනේ කඩන්න තරම්ම ওই ද්වේෂය නැගලා ආවේ ඒ කියන්නේ එච්චරම පමා වෙච්ච නිසා ඒ ද්වේෂය මේ බිඳුවේ ඉඳලා උතෙන් නැගලා ආවේ ඔක ඔතෙන්ට එන්නේ ඉස්සල්ලා තැනකදී දැක්කොත් දැක ගන්න පුළුවන් නම් ඒකට යෝනිසෝමනස්කාරය කියනවනම් ඒකට මේ ආශ්‍රවයන් දැක්ම ආශ්‍රවයන් දැනගන්න එක කියලා කියනවනම් මේක නැතුව කවදාකවත් ආශ්‍රය කරන්න බැරි නම් එහෙනම් අනිත් දවසේ द्वේෂය එනකොට द्वේෂයට द्वේෂ කරන වෙනුවට එන්නකොටම මේක වැදගත් පරිශ්‍රණයකටකට අමුද්‍රව්‍යයක් කියලා අන්නේ द्वේෂය වෙනුවෙන් මෙතෙක් තිබුණ නුරුස්නා ගතිය වෙනුවට द्वේෂය අමුද්‍රව්‍යයක් කරගෙන ඒකේ කොහොමද මේක ආවට පස්සේ මූල කර්මස්ථානේ කොහොමද මේක නැති වෙලාවේ මූල කර්මස්ථාන නැත්නම් මේක එනකොට මොන විදියට අපේ මූණ යක්ෂ මූණක් වඩටපත් වෙනවද අපේ ගති ලකුණු ඔක්කොම එක පාරට විනාශ වෙනවද කියලා ඒක දිහා බලන ගතියට අපි කියන යෝනිසමංස්කාරය කියලා. ඒ වගේම නිදිමත අපි කියන මොහේ. නිදිමත ආවට පස්සේ ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ භාවනා කරන්න බෑ. ඒ කියනවා සාමාන්‍යයෙන් බීම පිළිබඳව කාට හරි උපදෙස් දෙන්න ඕන නම් බොණ්ඩ ඉස්සලා දෙන්න කියනවා. ඉවර පැත්තේ බණ කියලා වැඩක් නැහැ. ඒ මනුස්සයා ඊට පස්සේ yes yes කියයි බොහොම හොඳයි කියයි ස්තුති කියයි නමුත් ඒ මනුස්සයා ඉන්නේ බීලා. ඒසර බණ කියලා වැඩක් නැහැ. ඒ වගේ තමයි නින්දෙදිත් අපි භාවනා කරන යනකොට නින්ද තියෙන එක ප්‍රදේශයක් භාවනා හරියෑම නිසා ඇතිවෙන නින්දා. ඒ නින්දට වැටුණාට පස්සේ ඉතින් අපිට තියෙන එකම දෙයයි පශ්චාත්තාප වෙන එක තමයි අයියෝ කොච්චර කෙරුවත් නින්ද යනවා කියන්නේ. නමුත් අපි ඒක දන්නවනම් මේ නිින්ද කියන එක එක සැරෙන් එකපාර එන එකක් නෙවෙයි. මේක බොහෝම ලාවට හිමීට නිකන් පොල් ගාවිලෙන් කෝච්චිය කුරුණාගල පැත්තට දානවද මේ පැත්තට දානවද කියලා පොඩි ශාන්ටි එකක් දෙන්න. දුන්නාට පස්සේ පාරද කියනවා යා. ආන්නේ වගේ මේ අරමුණේ විහිදවලා හිත නිින්ද පැත්තට හරවලා දුන්නාට පස්සේ පටන් ගන්න බොහෝම පුංචි වැඩකි. අන්න එතෙන්ට යනකම්ම මේ නිින්ද දිහා බලන්න දැන් දැන් නිින්දේ ඉතිහාසය දිහා බලන්න, ජාතකය දිහා බලන්න එකයිනේ ඕන කරන්නේ නැවත නැවත නිින්ද එන්න එපායි. නිින්දාවේ නැත්තම් කොහොමද කරන්නේ? එනිසා මෙතෙක් කල් ඒක කුණු මුල්ලේ කුණු වෙච්ච කුණු ගොඩක් වගේ වුණාට යෝනිසෝමනස්කාරය කියන එක පණ ගැහුවට පස්සේ නැත්තම් සතිය හොඳ ප්‍රබල සතියක් බවට එනතන් ආශ්‍රව ධර්ම දැනගන්නා සතියක් වඩපත් වෙනකොට මේ රාගය පිළිබඳවත් පුංචි පිළිගන්නා සුළු ගතියක් එනවා ද්වේෂය පිළිබඳවත් පුංචි පිළිගන්නාසුළු ගතියක් එනවා. නිදිමත ආදී මෝහය පිළිබඳවත් පුංචි පිළිගන්නාසුළු ගතියක් තියන්න නැත්නම් මේක පරිශ්‍රයට ලක් කරන්න බෑ. මේකමයි මේකමයි මේ සතිය සති බලයක් බවට පත් වෙනවයි කියලා කියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වචන වලින් නම් නැත්තම් පරිසම්පදා මාර්ගය කියලා තියෙන විදිහට අසතිය තියෙනවයි කියලා කනගාටු වෙන්න එපයි කියලා කියනවා. පමාද උණයි කියලා පමාදේ න කම්පතිටි සති බලං. හිත දැන් මිනින්දට වැටුණාට පස්සේ පමාද වෙලානේ. ඉතින් අපිට සාමාන්‍ය වෙන්නේ චි මෙච්චරක් ඇවිල්ලි වෙලා මේ මට මේ බුදු වෙන්න කියලා හිතාන ගියාම බුදියන එක තමයි සිත් වෙලා තියෙන එක. ඉතින් කනගාට. ඉතින් නිදිමත. ඒක ඒ වෙනුවට අපිට පුළුවන් නම් මේ නිදිමත කියලා කියන්නේ තාසව ධර්මයේ අර්ථය බැලිය යුත්තක්. ඒ බලන්න නම් අනේ ওই නිදිමත ආදේ. එහෙටත් එනකොට මම මේකට වෙනදට වැඩි අවදි භාවයේ කියනවා. මම මේ නිදිමතට ලෑස්තිලා යන්න ඕනේ කියලා. අන්නර රැඩිකල් වාදී ගතිය. ඇත්තටම කියනවා නින්ද කඩනවා. නින්ද පිළිබඳව ඒ එන මුලින්ම හැරෙනකොටම අපිට තියෙන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳ අකමැත්ත නිසයි මේක වෙන්නේ. අපේ හිත ඉබේම නින්ද පැත්තට නැත්තම් සීතල පැත්තට වැටෙනවා. ඒක දැකගෙන ඒක දැක ගන්නා සුළුව නිින්ද එනකොට මම ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. ඒ අර යෝනිසමස්කාරට කකුල තියාගෙන. එහෙම නැත්නම් රැඩිකල් වාදී වෙන්න හිත හදාගෙන. සතිය දැන් මේක මේ සිද්ධිය පටන් ගන්නකොට නිින්දෙන් අවදි වෙලයි කියලා හිතුවොත් මම දැන් කියන්නේ ප්‍රමාදයට වැටිලා. ප්‍රමාදයට වැටෙනවා කියලා පශ්චාත්තාප වුණොත් මොකද වෙන්නේ? ඊගාව සැරේවත් නිින්ද එනකොට අපිට අවදිින් ඉන්න බැරි වෙනවා. ඒ නිසා මේ වෙච්ච එක ගියාවයි ප්‍රමාදේ වැටුණයි කියලා නොසැලී සිටින්න පුළුවන් ගතිය බුදුහාමර අපිට ආරාධනා කරනවා. පමාදේ කම්පතිටි පපාදේ න කම්පතිටි සති බලං. අන්න එවැනි සතියකට ප්‍රමාදේ වැටුණා කියලා නොසැලෙන අප්‍රමාදයක් තියෙනවා ඒක අප්‍රමාද බලයක් සති බලයක් කියලා කියනවා. ඔක ටිකක් තව විස්තර වෙනවා. සද්ධාව ගැන කතා කරනකොට අස්සද්දේන කම්පතිචි සද්ධා බලං කියලා කියනවා. තමයිලාට භාවනා කරනකොට භාවනා එපාම එපා වෙනවා. ගුරුවරයාත් එපා වෙනවා, ස්ථානෙත් එපා වෙනවා, කෑමත් එපා වෙනවා, නිින්දත් එපා වෙනවා. හරිම නාස්තික කියලා වර්ගකට හිත යනවා. ඉතින් ඒකට ලැජ්ජා හිතෙනවා. මං කොච්චර අශ්‍රද්ධාවන්තද කියලා. හිතාගෙන අපේ ගන්න නෙවෙයි. එතකොට වෙන්නේ ලැජ්ජා වෙනවා. එතකොට වෙන්නේ පශ්චාත්තාපෙකින් මේ හිත වට ගන්න. නමුත් සාරිපුත්‍ර සඳහන් කරනවා ශ්‍රද්ධාවේදී ශ්‍රද්ධාව දියුණු වෙනකොට අනිවාර්යයෙන් මේ අභ්‍යාසපන්ති එනවා. මොකක්ද අභ්‍යාසෙ එපා වෙන්නේ. බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ නෛර්යානික තමයි නෑ ඒ උනාට මට එපා මට බෑ මම යනවා ඒ තරමට එනවා අනේ එහෙම වුණත් ඒ තරමටම හිත වැටුණත් ඒ පිළිබඳව හිත වට ගන්න නැතුව නැත්නම් නොසැලී ඔය ශ්‍රද්ධාව කියන එක අනිත්‍ය ධර්මයක් ඔය වැටිච්ච වෙලාවක වැටෙනා වගේම නැගිටි. ආ එතකන් ඔබ පුරුද්දටව කරන ඵලයන් හරිය වෙලාවේ හරි කියලා වැඩ කටයුතු කළොත් ඊගාවට එන්නේ තද්ද බලපන්නර හිටපු ශ්‍රද්ධාව. ඒකට කියනවා ශ්‍රද්ධා බල කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නෙවෙයි ඉන්ද්‍රිය බල කැවෙනවා වෙන කියනවා ගැල්වනයිස් වෙනවා. රේන්ෆෝස් වෙනවා. මුත්තට බල අල්ලනවා. ඒ වැටිච්ච ශ්‍රද්ධාවට පස්සේ එන්නේ. ඒ වගේම වීර්ය ගැන කතා කරනකොට වීර්ය නැතිලා කුසීතකම නැලා නින්දට වැටෙනවා. නින්දට හිතාම පශ්චාත්තාප වෙන එක තමයි ආයෝනිසෝ මනසිකාරය නැත්තම් අපි සම්ප්‍රදායන කූල අපේ හිත කියන දේ. නමුත් මේ ආශ්‍රව ධර්ම ගැන බලන්න යන කෙනා දැක්කොත් දැනගත්තොත් මේක නැති වෙනවා නොදැක්කොත් නොදැන හිටියොත් නරක වැඩෙනවා කියන මූල ධර්මයේ ඉඳගෙන නින්දට වැටෙනවා තමයි නැත්නම් වීර්ය අඩු වෙනවා තමයි නමුත් හිත වට ගන්න. නැත්නම් කුසීතේ න කම්පතිති කුසීත වෙලා හිත වීර්ය නැහැ. ඒකට කම්ප වෙන්නේ නැතුව හොඳයි. දැන් කතර නිින්දගෙන දැන් ආයශරයක් නැගිටිනාට පස්සේ පිට ධෛර්ය කරන භාවනා කරන. කරගෙන යනකොට ඔන්න අච්චරම නිින්දට වැටෙන්නේ ඉස්සලා බෙල්ල කඩාන වැටෙන්නේ තේරෙනවා. ඒකවල තමයි දැනගන්න පුළුවන් නම් ඉස්සලා නම් මට මේ මට්ටමක් පැනලා විනාඩි ගාණක් නොදැන ඉඳලා යවුනේ දැන් යන්තම් නිින්ද ඇතිකනේ එනවයි කියලා. ඒක තමයි මේ කියන්නේ යෝනිසමනසිකාරය කියලා නැත්නම් ආරම්භය දැක්කයිලා. එහෙම ඉන්නකොට ඉන්නකොට නිින්දට හිත යනකොටම නැත්නම් නිින්ද පිළිබඳ සංඥාව එනකොටම කඩන්න පුළුවන් තත්ත්වයක්. මේකට හේතු වෙන්නේ නිින්දට හේතු වෙන්නේ බලානින්න අරමුණ එපා වීම නිසා. සමහරට සක්මන් කරනකොට එනවා නිදිමතක් පුදුමාකාර නිදිමතක්. මේ දවල් මත්දහනේ. සමහරලාට මේ කවදාකවත් නිින්දෙට වෙලා. ඒ මොකද අර එකම දේ බලාන ඉන්නකොට හිත අර කැලේ හිටපු කුරුල්ලෙක් ගෙනලා කූඩුවක දැම්ම වගේ එකක් පනින්නමයි බලන්නේ. කොහෙන් හරි ඉලක්ක හොයන්න බලනවා. ඉතින් දඟලනවා වගේ අපේ හිත ඇඟට නොදැනීම අර ඒකාකාරී දේ කරගෙන ඉනකොට පහවර දේ හොයන්න හදනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා. මනුෂ්‍යයර දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි අරමුණු මාරු කරන නිසායි. අරමුණු මාරු කිරීම කාම ගුණයක්. රූප බල බල ඉන්නවා ශබ්දයට මාරු කරනවා ශබ්ද බල බල ඉන්නවා ගඳට ගඳ රසට ඉතින් දවස පුරාම අපි ගේ ඇතුලේ ඔක්කොම තියාගෙන ඉන්නවා එකකින් එකට එකකට මාරු කර කර මාරු කර අපි කියන පොසත් කිය. අන්තිමට වෙන්නේ මොකද්ද කිසිම න්‍යාය පත්‍රයක් නැහැ හැමදාම පිස්සු ඇඳිච්ච වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ හිත පැන පැන පැන පැන යනවා ඒක තමයි සාමාන්‍ය ලෝකේ ඒක රාජ අපරාධයක් නෙවෙයි දඬුවම් කළ යුත්තක් නෙවෙයි මේක තමයි ලෝක සම්මුතිය නමුත් සරුවචනන්ස කියනවා උඹට පුළුවන් නම් එකම අරමුණක් දීලා එකම ඉරියව්වේ බලානින් දරින්. එතකොට තේරෙනවා මේ හිත විවිධ කාම අරමුණු වලට පයින්නවා, විවිධ ද්වේෂ අරමුණු වලට පයින්නවා, විවිධ මොහ අරමුණු වලට පයින්නවා. අරමුණු වලට පනින්නත් හේතුව එකම දේ බලාිනකොට එපා වෙන ගතිය. ඉතින් මේ එපා වීම කෙරෙහි එපා වීමක් ඇති කරගන්න නැතු ඉන්නවා කියන එකත් යෝනිසමනස්කාරය. ඒ කපිල කුසාමිච කියනවා කියන්නේ මේ එපා වීම ලෑස්ති වෙලා යන්නේ කියලා. මම මේ භාවනා හරියාගෙන යනකොට මට එපා වීම එනවා. ආ ඒකට ලෑස්තිලා ගියොත් අර බොරු වලේ වැටෙන්නේ. අර දවල් වැටිච්ච වලේ මේ එළිය වැටෙන්නේ නැහැ වගේ, රැ වැටිච්ච වලේ දවල් එළිය වැටෙන්නේ නැහැ වගේ. අර කාමරේ ලයිට් එක දාලා බඩුවස් කරනකොට දැනගෙන කරනවා වගේ මේ ඉස්සරහට භවනාවේ යනකොට අන්න අපි කියන මේ නරක ආකල්ප හිතේ තියෙන අශ්‍රද්ධාව කුසීතකම අසතිය සමාධිය නැති වෙන අවස්ථාවේ වික්ෂිප්තතෝ භාවය ප්‍රඥා විනෝඩ තමන්ගේ තියෙන මෝඩකම වැටහෙන වෙලාව වෙනකොට කනගාටු වෙන එක තමයි සම්ප්‍රදාය. එකෙන් කවදාකවත් පගතුවක් වෙන අපි සංසාරයට වැටෙන්නේ. බුදුහාමුදුරු කියනවා කනගාටු නොවි ඉන්න පුළුවන් තරක් තියෙනවා. නැත්නම් නොසැලී ඉන්න පුළුවන් තරක් තියෙනවා. ඒ නොසැලී සිටීම සදාචාරාත්මකව අවලංගු තැනක් නෙවෙයි. අනේකට ආරාධනා කරනවා. ශ්‍රද්ධාව ඇති වුණා වගේම ශ්‍රද්ධාව නැති වෙච්චාම නොසැලී ඉන්න. කුසිතකම ඇති වුණාම වීර්යය ඇති වුණා වගේම නොසැලී ඉන්න. හොඳට සතියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලාවක් තියෙනවා. සතිය මොකක්වත් නැතුව ප්‍රමාදයට වෙලා දෙනවා ඒත් නොසැලී ඉන්න. හොඳ සමාධියක් වෙලා හිත බොහෝමත්ම ආලෝකමත් වෙලා සහැල්ලු ගතිය ඇතුව දිවි ලෝකේ මේ ලෝකයට ගෙනා වගේ පේන වෙලා තියෙනවා නිකන් මොනවත් නැතුව පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා සීසීකට වෙන වෙලාවක් එනවා දෙකම එකයි. ඒක හුදු ධර්ම කාරණා තේන පැහැදිලිකමක් ඇති වෙනවා සමහරට මොනවත් තේරෙන්නේ නැ තෝන්තු ගතියනවා. ඉතින් මේකෙදි මේක සාධාරණීකරීම සඳහා කරන්න තියෙන්නේ මෙතෙන්ට යනකොට ඒ යෝගාවචරයාගේ හිතේ සද්ධාව 100ට එකක්වත් නැතරමට බිඳුවට බැසයි කියලා හිතමු. නමුත් නැවත සද්ධාව ඇති කිරීමේ ගුණය ඒකෙන් නැති වෙන්නේ නැහැ. ආය සද්ධාව ඇති වෙන්නේ හිතේ ඉඳ තියෙනවා. ඒ වගේම වීර්ය නැති වෙලා හිත හොඳටම වැටිලා කුසීත වුණාට ආයෙත් අවදි හිතක් ඇති වෙන්න පුළුවන් ප්‍රභවය නැති වෙන්නේ. ඒක අපි කොච්චර අසත්‍යමත් වෙලා හිටියත් වැරද්දකට යොමු වෙලා හෝ ප්‍රමාදයට යොමු වෙලා හිටියත් නැවත සත්‍ය පිහිටීමේ ශක්තිය අපෙන් නැති කරන්න පුළුවන් දිවියෙක් බ්‍රහ්මෙක් නැහැ. අපි හොඳ ධානා මට්ටමට ගිය සමාධියක් හෝ නැති වෙලා මොනම දෙයක්වත් තේරෙන්නේ නැති සමාධිය අඩු වුණාට නැවතත් අර තිබුණු සමාධි මට්ටමට යන්න පුළුවන් ශක්තිය අපෙන් අඩු කරන්න බෑ ඒක මනුස්සකම. ඒ වගේම හොඳ ප්‍රබුද්ධ තේරුමක් ඇතුව ඥාන පහළ වෙලා ප්‍රතිසම්පාදි තේරලා හිටියා සමාඩ මොනක්වත් තේරෙන්නට පත්‍රපත් උනාට නැවත අතෙන්න එන්න පුළුවන් తত্ত্বය නැති කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔක තව පොඩ්ඩක් යහට ගිහලා කෙරුවොත් කියන්න තියෙන්නේ භාවනා නොකලත් මිත්‍යා දෘෂ්ටික වුණත් ඒ මනුස්සයා ඊගාව චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන් ද කියන එක කාටවත් කියන්න බෑ. ඒ මාසයට ඒ අවශ්‍ය කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කොයි චිත්තක්ෂණේ පහළ වෙන්න පුළුවන්ද කියලා අපිට ඒ මිනිස්සයා පහත් කරලා කතා කරන්න අයිතිවාසිකමක් නැහැ. මේ ආශ්‍රව ධර්ම ගැන පොඩි හැඟීමක්වත් තියෙනවා. යෝනිසෝ මනසිකාර ගැන පොඩ්ඩක්වත් හැඟීමක් තියෙනවා නම් කවදාකවත් මිනිස්සෙකුට පහත් කරලා කතා කරන්න බෑ. මොකද අපි දන්නවා අපේ ජීවිතේ අපේ භාවනාදී අපි manussත්වයට වඩා පහත් වෙච්ච තත්ත්වවලට වැටෙනවා. ඒකට අපි අනුකම්පා කරගෙනයි තියෙන්නේ. ඒකට නොසැලෙන මනසක් ඇති කරගෙනයි තියෙන්නේ නැත්නම් ආශ්‍රව දැන ගන්න බෑ. නැත්නම් ආශ්‍රව දැක ගන්න බෑ. ආශ්‍රව දකින්න දන්නේ නැතුව ඒක ගවන්න කරන්න බෑ. නිසා තමන්ගේ මේ සද්ධාවේ උච්චාවච භාව, වීරිය උච්චාවච භාව, එහෙම නැත්නම් සතියේ උච්චාවච භාව, සමාධියේ උච්චාවච භාව, ප්‍රඥාවේ උච්චාවච භාව, ඉහළ පහළ යන ගතිය විෂයෙහි සැලෙන ගතිය තියෙනවා ඒ කියන්නේ තාම ආශ්‍රව කියන පාඩමට සුදුසු නැහැ. ආශ්‍රව ධර්ම වලට යනකොට එහෙම නැත්නම් යෝනිසමස් කාට යනකොට සතිය බලයක් වෙනකොට තමයි ඒ උච්ච අවස්ථාවේදී ඊටාම තුච්ච අවස්ථාවට ගියත් දෙකේදීම මේ හිතක තියෙන අනාත්ම ස්වરૂපේ අනිත්‍යතාවය මේක නොදැනීම හිතීමෙන් ඇති කරගන්න දුක්ඛන්දරාව තේරෙන පටන් අපි මේ පශ්චාත්තාප වීම ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන එකක් තමයි පුත්තජනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දැන් අපිට පෙන්වන්න හදන්නේ මේ පශ්චාත්තාපෙන හැම තැනකදීම පශ්චාත්තාප නොවීමෙන් ඉන්දිය ධර්ම බල ධර්ම තත්ත්වයටපත් වෙනවා කියන්නේ. එනිසා ඒක හොඳට දැනගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මේ මේ ආශ්‍රව ධර්ම හරියට දැක ගන්න නැතුව දැන ගන්න නැතුව කටයුතු කිරීම නිසා මේ කෙරෙන දේ කරන දේ දෙකම මම කරා කියලා සක්කාය දිට්ඨියක් ඇති කරගන්න. බලපු දේ පෙනිච්ච දේ දෙකම මගේ කරගන්න. අහන දේ ඇහෙන දේ දෙකම මගේ කරගන්න. විඳපු දේ විඳින්න ආශ කරන ආශාවෙන් කරන දේ ඔක්කොම. හිතපු දේ හිතිච්ච දේ සේරම දාගෙන සියල්ල දුක පිණිස කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියාන අනේ අනිච්චං චක්කුණු පංචස්කන්ධේ සංසාර දුකයි කියයි. ඒකල හිතන මේක ගැඹුරු ධර්මයක් අපි මේ කරන්නේ අපි අනිත්‍ය භාවනාව කරන අපි දුක්ඛ භාවනාව කරන අපි අනාත්ම භාවනා කරනවා වැඩ කරන්නෙම පටිගි. යටින් දුවන්නෙම පටිගි. නමුත් මේ ආශ්‍රව ධර්ම දැනගත්තට පස්සේ පටිගේ ආවත් නැත්තම් අපි කියනවා නම් පටිඝානුසය ආවත් ඒකත් අමුද්‍රව්‍යයක් පාටපත් කරගන්නවා මෙන්න පටිඝානුසය නැහැටි. මෙන්න කාමරාගානුසය නැහැටි. මෙන්න මෝහානුසය නැත්නම් අවිජ්ජානුසය නැහැටි කියලා කියන හැම දෙයකටම හුදු විශේෂ කාරණාවක් වශයෙන් බලනවා මිස මේ මගේ කාමරාගය මේ මගේ කාමරාග අනුසය මේ මගේ පටිඝය මේ මගේ පටිඝානුසය මේ මගේ මෝහය මේ මගේ අවිජ්ජානුසය කියලා මෙතෙක් කියුවට අයිතිවාසිකම් කියාපේක නැති කරන එක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා. පුදුජඥය මේ හැම දෙයක්ම Tamange මල්ලේ දාගන්න. ඒක කියනවා මේ තෙත වෙච්ච පාන් කැල්ලක් තිබ්බොත් එළියේ වාතාශ්‍ර තියෙන විස බීජ සේර මේක ඇවිල්ලා ලැග් ගහනවා ලැග් ගහනවා ලැග් ගන්න. ඊවසේ නරක වෙනවා. මේක වේලලා ටෝස් කරලා තිබ්බොත් වාතයේ විස බීජ කොච්චර තිබුණත් අර කැවිල පදිංචි වෙන්නේ නැහැ. ඉන්ෂා තපස කියලා කියන්නේ බුදුහාමර පෙන තපස මේ පාන් ටෝස් කරනවා වගේ වැඩක්. කෙලස් තවනයි කියලා මේකට කියනවා. කෙලස් තෙතමනේ වීල වාහි. මේ කෙලෙස් තුමනේ විශාල වශයෙන් පතුරවන්නේ එනේන විස බීජ මේක දාගෙන මම බොහොම කෙලෙස් ගැන උනන්දුවෙන් ඉන්නේ මම අනිච්ච බල භාවනා කරගෙන ඉන්නේ දුක්ඛ භාවනා කරගෙන ඉන්නේ කිව්වට කවදාකවත් මේ දැකලා දැනිලා කරන කතාවක් නෙවෙයි. ඒක නිසා මේ ආශ්‍රව ධර්ම පිළිබඳ වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට අර සම්මුති ලෝකයේ මෙතෙක් ගෙන ආපු හරි වැරදි සම්මුති ලෝකයේ මෙතෙක් ගෙන ආපු පිම්පව් සම්මුති ලෝකයේ මෙතෙක් ගෙන ආපු හොඳ නරක පිළිබඳව සම්පූර්ණ අලුත් බැල්මක් බලන්න වෙනවා. එතකොට කියන මේ බැල්මට ආර්ය වෝහාර කිය. ආර්ය ආකාරයෙන් මේක දිහා බලන්න. ඉතින් මේ සම්මුති වෝහාරයේ ඉඳලා ආර්ය වෝහාරයට යනකොට අපි මතක් කරගත්ත මේ සංඥා චෛතසිකයේ හොඳට තේරුම් ගන්නකොට වෝහාර වේපක්කම් වික්කවේ සංඥාති වදා මේ ව්‍යවහාරයන් පිළිබඳව ඇති පරිච්ඡේද තමයි සංඥාව කියලා කියන්නේ ඒකින්ද හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ අහ කන තේරම තමන්ගේ මල්ලේ දාගෙන කරපුවයි කෙරිච්චයි බලපුවයි පෙනිච්චයි අහපුවයි ඇහිච්චයි සේරම දාගෙන තැවෙන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට දිගටම පිලුණු වෙච්ච බතක් කන්නා වගේ තමයි කිසිම රසයක් නැහැ යෝනිසමංස්කාට ගියාට පස්සේ මනුස්සයා හොඳට දැනගන්නවා චේතනාපූර්වක යමක් කළාද පින් උනත් පව් උනත් ගෙවපන් සංසාරේ. සිද්ධ උනේ චේතනාවක නොවේ නම් හොඳට කෙසෙල් ගිටිය පොත් ඇරියා වගේ මේක මගේ කිසිම චේතනාවක් නැතුණා කවුරු මට චෝදනා කරත් මම හිරේ විලංගුවේ දැම්මත් මට අපායේ යන්න උනත් මගේ හිත දන්නවනම් මේක චේතනාවක නෙවෙයි කියලා ඉතින් කවදාකවත් ඒ හිතට දුකක් ගන්න බෑ. දුකක් අඬ ගන්න ඕන කමක් නැහැ. සරුවත් අපට සහතික වෙනවා චේතනාම් භික්කවේ කම්මං වද. ඉතින් මේ චේතනා කෙහෙල්ගෙඩි පොතු වරන වගේ ඇරිල්ල තමයි ඔය ආනාපාන සති භාවනා කරනකොට පස්සම්බයං කාය සංඛාරං කියලා කායට හා සම්බන්ධ සංස්කාර ටික, කායට හා සම්බන්ධ චේතනා ටික අතහැරලා ඉබේ හුස්ම වැටෙන්න ඇරලා හුස්ම සිව් වුණත්, කොරෝසු වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත් ඒක දිහා හොඳට අනුංගයේ දෙයක් වගේ බලන්නේ. කිසිම දෙයක් කරන්න යන්නේ ආරම්භයේදී නම් කරනවා තමයි සක්මන් කරනවා. වෙල වාඩි වෙලා කයට හිත යොදලා ආනාපාන හිත අරගෙන ඒක හසුරුවාගෙන යම් තැනකදී ඒක සංසිධීම තැනකට ආවාන එහෙම සංසිඳන දානකොට කාය සංස්කාරයන්ගේ සංසිධීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ කාය හා සම්බන්ධ චේතන නැති වෙනවා. ඒ කියන්නේ කයත් ඔහේ කුඹහක් තිබ්බා වගේ හිටි ආශාස ප්‍රසවාසයත් ස්වභාවයෙන් සිද්ධ වෙයි. බලන සතියත් ඒකට මුණට මුණ දාලා තියෙයි. ඊට පස්සේ ඒ කියන චේතනා ස්වභාවය කැපුවට පස්සේ අන්තිමට පස්සම්බයන් චිත්ත සංකාරම් කිව්වහම වේදනා සංඥා වගේ කියන ඊටාම ගැඹුරු දේවල් පවා මේ ඇති වෙච්ච தত্ত্বය අපි හිතමු ඉඳපු ගාන් මෙහෙම භාවනා කරනකොට කතක් ගැස්සෙනවා සමහරුන්ට ඒක මේ බොම් ප්‍රකටව සිද්ධ වෙනවා. තව සමහරෙකුට ඊටත් ඉස්සර අවස්ථාවේදී මේ හැම පුරාවට කසන ගති වතුර බින්දු ගන්නවා වගේ කුඩල්ල යනවා වගේ කූමිලා ලියනවා වගේ එහෙම නැත්නම් ඒක පාරට එක ඇහක් විතරක් ඒක කමුල ප්‍රදේශ පවණ හෙල්ලෙන කම්පට චංචල ගති එනවා ඉතින් අපේක්ෂා කරන්නේ නැතුව මේක වැරද්දක් කියන සැකෙන් බැලුවොත් විශාල බයක් ඇති වෙනවා මේන තාලෙත් නම් අංශභාග හැදෙයි දන්නේ එක පැත්තක් වෙනම වැඩ කරනවා අනිත් පැත්ත වෙනම වැඩ කරනවා මේ භාවනා කරොත් හිටියොත් මේක අමාරු වෙටනවා ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තොත් මොකද කියලා තීම් බය ඇති කරගන්න. නමුත් මේ මේක අහලා ලෑස්ති වෙලා ගිහලා භාවනා කරගෙන යනකොට මෙන්න මෙහෙම මේ අනාත්ම ස්වરૂපය පාලනය කරන්න බැරි ගතිය හැමතැනම මතුවෙනවා ඒ නිසා මේක පෙනෙන එක හොඳයි කමක් නැහැ කියලා ගියොත් ඒක භාවනාවට ලොකු රුකුලක් වෙනවා ආනේ විදිහට වේදනා තමයි විඳීම සුඛද දුකද කියලා කියන්නේ අපි දාන අපි ගන්න ආකල්ප වල හැටියක් ඊට පස්සේ තව ඇතුළට ගියාට පස්සේ අපි සංඥා වශයෙන් තියාගෙන ඉන්නවා මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා. නමුත් ඕනම දෙයක මුලැමැදාග තුනම දැක්කොත් ඒ සංඥාව සම්පූර්ණ වෙනස් අපි මැද පමණක් දැක්කොත් පමණයි යෝ ලෝකේ සම්මුති සංඥාව ගැලපෙන්නේ. ඕනම දෙයක මුලත් එක්ක අගත් දැකලා මැද දැක්කට පස්සේ මුලයි අගයි දැක්කට පස්සේ ඒකේ සංඥාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කහරියට කියනවා නම් බත් පරක් බත් පරක් බත් බතක් කනකොට පළවෙනි පිට කනකොට තියෙන සංඥාව කවදාකවත් බත්පත් කාලේ ඉවරලා බිම තියෙන පිළේ නැහැ. එතකොට එපා වෙලා. යෝගී ඕනම සංසිද්ධික මුලමාදාක දැක්කොත් සංඥා වෙනස් වෙනවා. ඒ නිසා ඒ සංඥා සහ චේතනා නොදැන කටයුතු කරොත් අපි කොච්චර සංඥා සහ වේදනා නොදැන කටයුතු කෙරුවොත් මුලමදාග යොන්සමස්කානේ කොච්චරනම් චේතනා පහල කරනවද ඒ සෑම චේතනාවක්ම අන්තිමට මේ ආසවානුසේ ධර්ම වලට පෝර සපේ. ඒක නිසා ඒ මොන වේදනාවක් මොන සංඥාවක් චේතනා පහළ නොකර ආපු තාලෙටම ගෙවෙන්න අරිනවනම් අපිට කියන පස්සම්බයං චිත්ත සංකාරං කිය. ඉතින් ඔන්න විදිහට චේතනා කන්ද චේතනා ගොඩ හිමීට හිමීට හිමීට හිමීට ගෙවම් කර ගෙවම් කර කර යනකොට මේන භාවනාවේදී යෝගාචරය හරි සාධාරණයි මම හිතන්නේ එහෙම කියන එක හරි අසරණ තත්ත්වයටපත් වෙනවා එහෙනම් මොකටද භාවනා කරන්න කිය. භාවනා කිරීමට අවශ්‍ය කරන එළවුම ඒ කුසල ඡන්දය බීම ගෙවිලා යන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඇවිල්ලා භාවනා කරාට මම මේ භාවනා කරන්නේ ලාභයක් ලබන්නද සත්කාරයක් ලබන්නද ස්තුතියක් ලබන්නද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලබන්නද මොකක්වත් කියන්න බෑ. සද්ධා වුණත් අනිත්‍ය ධර්මය. විරියත් ඒ සත්‍ය. හැමදේම අනිත්‍ය නම් මේ භවනා කිරීම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ යෝගාචරයේ තියෙන මූලික යෙදවුම එළවුම නැත්නම් මේකට කියනවා පණිදිහි කියලා. පණිදිය අපණිදිහි தත්වයටපත් වෙන්නේ. ඒ වගේම මොනම නිමිත්තක් ගත්තත් භවනාදී සුබ නිමිත්තක් අසුබ නිමිත්තක් ආනාපාන නිමිත්තක් මොනවා ගත්තත් ඒ නිමිති සීරම හුදු සංඥාවක් විතරක අනිමිත්ත වෙන්න වෙනවා. චිත්තක්ෂණ දෙකකට සාධාරණ නැහැ. ඒ කොයි જાති බැලුවත් මේක හීනයක් විතරයි. ශූන්‍ය දෙයක්. අන්නේ විදිහට අපණීත, අනිමිත්ත, ශූන්‍යත தත්වට යන්න නම් මේ ආශව කියන ධර්ම පැත්තෙන් යෝනිසෝ මනසිකාරය පැත්තෙන් මේ මතුවෙන මතුවෙන සෑම දෙයක් දිහා බලන්න හිටනකොට විපස්සනාදී කෙරෙන්නේම මේ සංස්කරණය කරන දේවල් සකස් කිරීම අර ඇඳීම් ගෙත්තම් එහෙම නැත්නම් ගෙතුම් ඒ සේරම අයින් කරලා ඒ தත්තට ආවට පස්සේ විශේෂයෙන්ම මේ සංස්කාරයෙන් තොරව යන්න පටන් අරගත්තාම අවිජ්ජා පත්‍ය සංඛාර අවිජ්ජා තිබුණොත් සංස්කාර සිද්ධ වෙනවා අවිජ්ජා දින්නේ ආසව නිසා ආසව අනුසේ නැත්තම් සංස්කරණය කරන්න එළවුමක් නැති සංස්කරණය කරලා වැඩි ලොකු දෙයක් ලොකු පරාපොත්තුවක් ලොකු ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්නේ සංස්කරණය කරන්න ඉස්සෙල්ලත් මේක තුච්චයි නැත්තම් ශූන්‍යයි සංස්කරණය කරා ශූන්‍යයි ඉතින් මොකටද ඒකට අපි ආතතිගත වෙන්නේ අපි මොකද අසහනයක් ඇති කරන්නේ මේ පැමිණිච්ච දේ බාර ගන්න පුළුවන් වෙනවා නම් ඒ ආස්ව සංස්කාර තියෙන තාක්කල් අවිජ්ජා තියෙන බව තේරෙනවා අවිජ්ජා නැති වෙනකොට සංස්කාර නැති වෙන. එතකොට යෝගාවචරයට තර්ක මනසෙන් අහන මොකටද භාවනා කරන්නේ කියලා. ඒකට මෙහෙමයි උත්තර දෙන්න තියෙන්නේ. බුදු වුණාට පස්සෙත් බුදුහාමුදුර භාවනා කරා. ඇයි? අවිජ්ජා නැති කරන්නවවත් ආසව නැති කරන්නේ. ඒක උන්වහන්සේගේ චාරිත්‍රයයි. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ දුසංග 13ම රැක්කා. මොකටද මේ කෙලෙස් කපන්නේ? නෑ කෙලෙස් කපලා ඉවරයි. අන්න වගේ තමයි යෝගාවචරයත් ඒ වෙලාවට වැඩ කරගෙන යන්නේ. මේ ආසවංශය දැක්කට පස්සේ තමන්ගේවත් මනසොල සපුරන්න දෙවි. ඒ වැඩේ කරගෙන කරගෙන යනකොට අර ඉතාම සියුම් මට්ටමින් ඒ චේතනා කැපෙන්න යන්න යන්න යන්න යන්න අපි හිතන්නේ නම් එතකොට ජීවිතේ නිකන් ලුණු නැති හොද්දක් වගේ වෙයි කිය. දැන් පිලුණු වෙච්ච එකක් කියලා. ඇත්තටම කියනවා නම් අන්නේ චේතන නැතුව ජීවත් වෙන වෙලාව විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවකම අපි ඉන්නේ හීනෙක. චේතනාවක් කියලා වර්තමානයේ නෙවෙයි. චේතනාව කියන්නේ අතීතයෝ අනාගතේ. තාපි චේතනා නැති චිත්තක්ෂණේ පමණයි වර්තමාන ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක නැත්නම් වෙන තැනක එක්ක නැත්නම් වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා. මම දැන් මෙතන කියලා කිසියම් චේතනාවකින් තොරව හිතවත ඉන්න පුළුවන් හිතක් ආවට පස්සේ තේනවා උසම බුදු හිත කියන්නේ. ඕක තමයි නිවන කියලා කියන්නේ. ඕක තමයි අනාලම්බිත හිත කියන්නේ. ඕක තමයි නිර්වචනය කරන්න බෑයි කියලා කියන්නේ කියලා. ඒක තේරෙන්නේ අබැග්ගකින්. ඒ තේරෙන්නේ අහම්බෙකින්. කවදාකවත් අපේක්ෂා කරන දෙයක් අපි අපේක්ෂා කරන්නේ මේ තණ්හාවට රුචි, මාන්නයට රුචි, ditthියට රුචි දෙයක්. අතේ වගේ විල කෙවිල කෙවිල ඒ ආස්වාක්ෂය කර වෙනකොට ඒක හුදු මලක් පිපෙනවා මලක් දිගෑරෙනවා ඉර පායනකොට. එච්චරයි. ඒක නැතුව වෙන මලට ඕනකමකුත් නැහැ ඉර පායවගෙන මේක පුප්ප ගන්න. ඉරට ඕනකමකුත් නැහැ ලෝකෙ තියෙන තල් මල් පුප්පන්න. ඒ දේ ධර්ම දෙකක් එකතු වෙනවා. ආන්නේ වගේ සියල්ලම సౌందර්ය tattකටපත් වෙනවා. ඉතින් එතකම්ම අපි ළඟ තියෙන සියලු සංස්කාර අප්‍රිය කරන්න එපා. සංස්කාර දුරු වේවා කියලා චෝදනා කරන්න එපා. උන්තුවට මතක තියාගන්න මේ සංස්කරණයක් අපි කරනවා නම් අවිද්‍යාව නිසයි කෙරෙන්නේ. එහෙම නැත්නම් ආසම නිසයි කෙරෙන්නේ. අපිට සංස්කරණයක් නොකර ඇති හැටියෙන් කරන්න පුළුවන් ගන්නට අපි කියන සන්තුප්ත භාවය කියලා, පිරිච්ච ගතිය කියලා, සන්තුප්ති කර සම්පatti කර ගතිය කියලා අපිට මේ සම්පatti කර ගතිය උප්පත්තියෙම ලැබිච්ච දෙයක්. ඒ සම්පatti කර ගතිය තියේදී පිරිච්ච ගතිය තියේදී සන්තුප්ති කර ගතිය මේක හැඩ කරන්න හදන්නේ ඒ ෂට මායාවී හිතේ තියෙන කසට ගති. අන්නේ කසට ගති වල තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ කාම රාග වගේ මූලික නැත්තම් තණ්හාව අයින් කරලා යම් ප්‍රමාණයකට අබිනිෂ්ක්‍මණය කරලා ඊට පස්සේ හිතේ පාෂය අයින් කරපු වතුර බාරක ගැඹුර බලන්න වගේ බැලුවාම තේරෙන පටන් අර ගන්නවා මේ ආශ්‍රව ධර්ම හීන් වලින් වැඩ වගේක් කරනවා. අන්නේවා මානව හිත කාසෝ ධර්ම වශයෙන් බලනවා මිස මගේ හිතේ ආසෝ ධර්ම කියලා බලන්න යන්න නරකයි. ඒ ආසෝ ධර්ම පිළිබඳ යම් කිසි කෙනෙක් අවබෝධය ලැබුවා නම් එයා මානව මනසයි අවබෝධ කරන්නේ තමන්ගේ කියා ගන්නට යන්නේ කියන්න ගිය ගමන් එතන මේ හඳුනා ගැනීමක් සිදු වෙනවා. හුදු ධර්මතා දැනගන්න මටත් මනසක් හම්බෙලා තියෙනවා. මානවයාගේ මනස කොටහක් මට හම්බෙලා තියෙන පරිේශණය සඳහා. ඒ තර ඒ කරා පැමිණෙන සෑම දෙයක්ම අමුද්‍රව්‍යයක් බාටපත් කරගෙන පරිශ්‍රණය සඳහා පාවිච්චි කරන කරගෙන යනකොට පේන්නේ නම් මේ පැත්තකට වෙලා ගී ගියා තැරලා අම්මා නැතුව තාත්තා නැතුව දරුවන්ගෙන් වස්තුවේ වෙන් වෙලා පෞද්ගලිකව කරන පුද්ගලික කාරණාවක් වගේ. නමුත් අවබෝධ කරන්නේ මානව මනස නිසා. ඒ මනුස්සයාගේ මන මානවයට සිද්ධ වෙන සේවයත් ඒ වගේ මේ මනුස්සයාගෙන් පරිසර දූෂණ නොවීමත් චිත්ත දූෂණ නොවීමත් මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ විප්ලවීය උත්තර. ඉතින් විප්ලවීය උත්තරේ ওই තරම් දහංගට රාශියක් යහට යන්න ඕනේ. එතන එතන එතන එතන අවබෝධ කළ යුතුය. නමුත් අර මුලින් කාමරාග අයින් කරන්න ඕනේ. ඊගාට තමයි මේ ආශෝ ධර්ම යන්න ඕනේ. නිසා ප්‍රතිපදාවකුත් තියෙනවා. එනිසා අපි කරගෙන යන වැඩේ අපි කරන්න හදන්නේ ටිකෙන් ටිකෙන් අයින් කරන අයින් කරන නමුත් කොතන කොයිතේ පිපෙයිද කොතන කොයිදේ අමාරු වැටේද කියන එක සම්පූර්ණ අනාත්ම ධර්මයක් නිසා ඒ එකකින්වත් සතුට වෙන්නේ නැතුව එහෙම නැත්නම් එකකින් අචිත් පීඩා කරගන්න නැතුව අපි කරන වත අපි කරන සේවෙදී මේ භාවනාව දිගට කරගෙන යන්න නම් මේ මගේ වචනින් කියන විපස්සනා භාවනාවක්ම වෙන්න ඕන. ඉතින් මේ පිට තියෙන ඔක්කොම හොඳ නරක දෙකෙන් හොඳ පමණක් තේරීම. අවිපස්සනා කියලා කියන්නේ හොඳින් වඩා හොඳ දෙක තේරුම් අරගෙන වඩා හොඳේ නාමේ හොඳ විශ්කරණයක්. ඉතින් අර වගේ රැඩිකල් වාදී එහෙම නැත්නම් අර වගේ විප්ලවීය මනස්කාරයක් අවශ්‍යයි. ඒක තමයි යෝනිසෝ මනස්කාරය කියලා කියන්නේ. ඉතින් යෝනිසෝ මනස්කාරය අපේ සතිය අමුතු විදියට පන්න වෙදී. එනිසා අපි පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට එnde end end end end අපිට චිත්තක්ෂණ චිත්තක්ෂණ කාසා පාසා වෙන ප්‍රගමනේ වැටුණත් නැතත් කෙරෙන්නේ ඔන්න ඔය වගේ මේ හීන් නූලෙන් කරන වැඩපිළිවෙලක් අවබෝධ කිරීමක් ඒ නිසා එතන එතන ප්‍රතිඵල බලන්නේ නැතුව නිති අභ්‍යාසයේ නිතිපතා සක්මන් කරනවා නිතිපතා පරියන් කරනවා නිතිපතා gedara dode වැඩවලදී සතිමත් වේගන යනකොට මේ සංසාරේ නොදන්නා කෙලවරක පටන් එකතිලාපු මේ මෝහ පටල මේ ආසව අනුසේ ධර්ම එකට නොදැනී ගෙවෙන්න පටන් ගන්නවා ඒක නිසා අපි ඒ වගේ වෙලාවල් වලටත් සද්ධාවෙම ගුණයක් තමයි මෙතන තියෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන තර්ක මනස එහෙම නැත්නම් ඒ අන්වේ ඥාන පොඩ්ඩකට පැත්තක තියලා දිගට කරගෙන යන්න ඕනේ. එතකොට තමයි මේ ආශවංශයේ ධර්ම පිළිබඳව ගැඹුර පාෂි අයින් කළ වතුර බලනවා වගේ ගැඹුර බලන්න පුළුවන් ඉන්නේ. ඒ නිසායි මම නිතරම මතක් කරන්නේ ඒ විපස්සනා විදි තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැත්නම් බුදුරජාණන්සේගේ නව නිෂ්පාදනය නැත්නම් අලුත් ලෝකෙට එකතු කරපු එක හොඳටම අපට ජීවිතයට සම්බන්ධ වෙන්නේ ඒක වෙනවනම් ඒ මිනිස්යාගේ හැබෑම හැබෑ පරිණාමයක් සිදු වෙනවා. කගේ රුචි අරුචිකම් වල එහෙම නැත්නම් පෞරුෂත්වයේ පැහැදිලි පරිණාමයක් සිදු වෙනවා. ඒ නිසා මේ අපි ගත කරන භාවනා වැඩමුළුවක් ගත කරන අවස්ථාව නිසා අපි ප්‍රාර්ථනා කරමු අපි මෙතෙක් කරගෙන ගියුවත් මේ ධර්ම දේශනාවලිමුත් අපිට හැබෑ වෙනස මේ ජීවිතේ මේ පරියන්කේ නැත්තම් මේ රිට්‍රීට් එකේදීම කරගන්නට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.